සරණ යමි নমස්කාර වේවා සංගරුවනට සමදා මහා සංඝ නයාමි নমස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ පින්වතුන් දන්නවා අපි ජීවත් වෙන පරිසරය හොඳ නරක දෙකින්ම මිශ්‍ර වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ පරිසරය තුල සත්පුරුෂයොත් ඉන්නවා අසත්පුරුෂයොත් ඉන්නවා. ඉතින් බුදුවරයන් වහන්සේලා පහළ වෙලා සත්පුරුෂයාවත් හඳුන්වලා දෙනවා අසත්පුරුෂයාවත් හඳුන්වලා දෙනවා. එතකොට අසත්පුරුෂ බාලයා හඳුනාගත්තාම අපිට පුළුවන් අසත්පුරුෂ බාලයාගෙන් අයින් වෙලා ඉන්න. නොනැති සත්පුරුෂයා හඳුනාගත්තාම අපිට පුළුවනි ඒ නොනැති සත්පුරුෂයාව ඇසුරු කරන්න. ඊළඟට Tamanට පුළුවන් අසත්පුරුෂ බාලයෙක් නොවි සත්පුරුෂ නොනැතිෙක් වෙන්න. මෙන්න මේට අපිට උපකාර වෙන බුද්ධ දේශනාවක් අපි දැන් ඉගෙන ගන්නේ මේ දේශනාවේ නම බාල පණ්ඩිත සූත්‍රය. මේ දේශනාව මජ්ක්‍ධිම නිකායේ ඇතුළත්ව තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ සිටිද්දී මේ දේශනාව වදාළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම හඳුන්වා දෙන්නේ බාලයා. බාලයා කියලා කියන්නේ අසත්පුරුෂයා. අසත්පුරුෂ පුද්ගලයා කවුද? මේ අසත්පුරුෂ පුද්ගලයාගේ ගති ලක්ෂණ මොනවාද? අසත්පුරුෂ පුද්ගලයා ගිහින් නවතින්නේ කොතනද? කියන එක තමයි ඉස්සලාම විස්තර කරන්නේ. තීනිමානී භික්කවේ බාලස්ස බාල ලක්කනානි පින්වත් මහණෙනි අසත්පුරුෂයාගේ අසත්පුරුෂ ගතිගුණ තුනක් තියෙනවා. අසත්පුරුෂයෙකුගේ අසත්පුරුෂ ගතිගුණ තුනක් තියෙනවා. බාල නිමිත්තානි අසත්පුරුෂ ලකුණු තුනක් තියෙනවා. බාලාපදානානි අසත්පුරුෂ කල්කිරියාවන් තුනක් තියෙනවා. ඒ තමයි පළවෙනි එක තමයි මහණෙනි බාලයා හිතුවොත් හිතන්නේ දුෂ්ට දෙයක්. බාලයාගේ තියෙන පළවෙනි බාල ලක්ෂණය බාල නිමිත්ත බාල කල්කිරියාව තමයි දුෂ්ට දෙයක් තමයි ඒ අසත්පුරුෂයා හිතන්නේ දුෂ්ට දෙයක්. දුභාසිත භාසී කිව්වොත් කියන්නේ දුෂ්ට දෙයක්. අසත්පුරුෂයා කිව්වොත් කියන්නේ දුෂ්ට දෙයක්. දුක්ඛත කම්මකාරී. කෙරුවොත් කරන්නේ දුෂ්ට වැඩක්. මේක තමයි කියනවා මේ අසත්පුරුෂයාගේ අසත්පුරුෂ ලක්ෂණ තුන. අසත්පුරුෂ නිමිටි තුන. අසත්පුරුෂ කල්කිරියාවල් තුන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ අසත්පුරුෂයා දුෂ්ට සිටිවිලි හිතන්නේ නැත්නම් මේ අසත්පුරුෂයා දුෂ්ට වචන කතා කරන්නේ නැත්නම් මේ අසත්පුරුෂයා දුෂ්ට වැඩ කරන්නේ නැත්නම් සත්පුරුෂයෙක් කොහොමද මේ පුද්ගලයාව හොයාගන්නේ මේ පුද්ගලයා අසත්පුරුෂයෙක් කියලා මේ බාලයාව හොයාගන්නේ කොහොමද? මේ බාලයා මේ වැඩේ කරන්නේ නැත්තම්. අසත්පුරුෂයාගේ මේ වැඩේ නිසා තමයි අසත්පුරුෂයව හඳුනගන්නේ සත්පුරුෂ නොවනති කෙනා. සත්පුරුෂ නොවනති කෙනා හඳුනා ගන්නවා. මේකේ තියෙනවා මහණෙනි ඒ අසත්පුරුෂයා යම් හේකින් දුෂ්ට සිටිවිලි සිතයිද දුෂ්ට වචන කියයිද දුෂ්ට වැඩ කරයිද ඒ නිසයි පඬිතයා නුවණැත්තා සත්පුරුෂයා අඳුනාගන්නේ අසත්පුරුෂයාව මේ අසත්පුරුෂයා බාලයෙක් කියලා එතකොට බාලයෙක් කියලා කියන්න වෙන කරුණු කීයක් තියෙනවද කරුණු තුනයි ඒ බාල වූ අසත්පුරුෂ වූ පුද්ගලයා හිතුවොත් හිතන්නේ දුෂ්ට දෙයක් අනුන්ගේ මොනවා හරි නැති බංගස්ථාන වෙන විදිහට තමයි යා හිතන්නේ. කියන්නේ කිව්වොත් බොරුවක්. එක්ක කියන්නේ කේලමක්. එක්ක අනුන්ට ගැරහීමක්, පරුස වචනයක්, හිස් වචනයක්. මේක තමයි අසත්පුරුෂයාගේ ලක්ෂණ. ඒතර අසත්පුරුෂ ලක්ෂණ තුන හඳුනා ගන්න. රසත්පුරුෂයා එක්කෝ කළොත් සිතවිලක් හිතුවොත් අනුන්ට දේශ කරලා. එක්කෝ අනුංග දෙයක් උදුර ගන්න කල්පනා කරලා. එක්කෝ කඩාවඩා ගන්න කල්පනා කරලා. එක්කෝ හිරිහැර කරන්න කල්පනා කරලා. වචනයක් පිටකොලොත් එක්කෝ අසත්පුරුෂයාගේ වචනේ මොකක්ද? එක්කෝ බොරු කියනවා. බොරුවක් කියනවා. එක්කෝ කේලමක් තමයි කටින් පිට වෙන්නේ. එහෙම නැත්නම් ඔව් අනුන්ට ගැරහීමක්, නිନ୍ଦා පහස කිරීමක් මේක තමයි අසත්පුරුෂයා කටහැරිය කරන්නේ. ඊළඟට අසත්පුරුෂයා හිස් වචන කියෝ කියෝ ඉන්නවා. ඊළඟට අසත්පුරුෂයා කළොත් කලම් කරන්නේ දුෂ්ට වැඩ එක්ක කාට හරි හානියක් එක්ක කාගේවත් දෙයක් හොරකම් කරනවා එක්ක වැරදි කාම සේවනයක යෙදෙනවා මේ වගේ එකක් තමයි අසත්පුරුෂයා කරන්නේ. එතකොට තමයි සත්පුරුෂයා හොයාගන්නේ මේ අසත්පුරුෂයා. මෙන්න අසත්පුරුෂයා කියලා හඳුනා ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි අසත්පුරුෂයා මේ ජීවිතේදී මෙලොව ජීවිතේදී තුන් තැනකදී මානසික දුක් විඳිනවා. අසත්පුරුෂයා තුන් තැනකදී මානසික දුක් විඳිනවා. ඒ කොහොමද? අසත්පුරුෂයා යනවා පිරිස මැද්දට ගිහින් ඉන්නවා. එහෙම නැත්නම් හන්දියක කොහේ හරි වාඩි වෙලා ඉන්නවා. එහෙම නැත්නම් හතරමං හන්දියක වාඩි වෙලා ඉන්නවා. ඉන්නකොට මේ අනේන පිරිස මැද්දේ වාහනයක එහෙම නැත්නම් සභාවක පිරිස මැද්දේ මිනිස්සු කතා වෙනා මෙන්න මෙහෙම. කොහොමද? සතුන් මරන්නේ අසත්පුරුෂයෙක්මයි සතුත් සත්තු මරන්නේ. අසත්පුරුෂයා තමයි ඔව් අසත්පුරුෂ බාලයා තමයි සත්තු මරන්නේ. අසත්පුරුෂ බාලයා තමයි සොරකමේ යෙදෙන්නේ. අසත්පුරුෂ බාලයා තමයි බොරු කියන්නේ. අසත්පුරුෂ බාලයා තමයි කේලාම් කියන්නේ පරුස වචන ඉස් වචන කියන්නේ අසත්පුරුෂ බාලයා තමයි මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. අසත්පුරුෂ බාලයා තමයි කාම මිත්‍යාචාරී යෙදෙන්නේ. දැන් බලන්න මේ අසත්පුරුෂ බාලයා තමයි මේවා කරන්නේ. දැන් මේවා මිනිස්සු කතා වෙනකොට මේ වැඩේ අසත්පුරුෂ වැඩක්. මේවා බාලයෝ කරන්නේ කියලා. ඒතර මෙයත් ඒගොඩේ ඉන්නවා දැන් අහගෙන. ඉන්නකොට මොකද වෙන්නේ? මෙයාගේ හදවත මෙයාට දුස් කියනවා. දුස් කියනවා. එහෙනම් උඹත් අසත්පුරුෂ බාලයෙක් නෙව. උඹත් මේවා කරනවා නේ කියලා තමන්ගේම හිත තමන්ට දුස් කියනවා. එතකොට මෙයා කල්පනා කරනවා මේ කියන්නව අසත්පුරුෂ අසත්පුරුෂයා කරන කියන්නව දේවල් තියෙනවා මම කරනව නෙවෙයි එතකොට මේ අසත්පුරුෂයෙකුගේ යම් ක්‍රියාවක් ඇද්ද ඒ තුලනේ මං ඉන්නේ කියලා හිතනකොට එයාට සතුටක් එන්නේ. එයාට විශාල කඩාවැටීමක් එයාගේ මානසික විශාල කඩාවැටීමක් එයාගේ විශාල දුකක් එයා මානසිකව විඳිනවා. මේක තමයි කියනවා අසත්පුරුෂයාගේ තියෙන පළවෙනි දුක් විඳීම. මානසිකව දුක් විඳිනවා අනේ මගේ අතින් මෙහෙම මෙහෙම මෙහෙම කෙල්ල තියෙනවානේ මේවනේ මට කිරෙන්නේ මේ තුරනේ මං ඉන්නේ කියලා යාට මතක් වීම සතුටක් ලැබෙන්නේ නැහැ. ඇයි අර මිනිස්සු කතා වෙන්නේ මේ අසත්පුරුෂයයි මෙහෙම කරන්න කියලා. ඒක තමයි කියනවා මේ අසත්පුරුෂයා විඳවන පළවෙනි කාරණා. ඊළඟට මහණෙනි අසත්පුරුෂ බාලයා බාලයාට දකින්න ලැබෙනවා මිනී මරපු අය, සත්තු මරපු අය, ඊළඟට හොරුන්ව, කාම මිත්‍යාචාරයේ දිච්ච අයව, බොරු සාක්කි දීපු අයව, බොරු අපහාස කළා අරුබුද හදපු අයව මේ જાති නොඑක් වැරදි වලට අහුවෙච්ච අයව මේ ආණ්ඩුවෙන් හමුදාවෙන් අල්ලලා පොලිසියෙන් අල්ලලා අල්ලලා හිට මෙයාව අරගෙන ගිහිල්ලා දඬුවම් දෙනවා. ඒ කාලේ දෙන දඬුවම් මේ තිනේ කාලේ ඔක්කොම දඬුවම් දීලා තියෙන ප්‍රසිද්ධිය. මොකද්ද ප්‍රසිද්ධිය කරන්නේ? එක්ක කසෙන් ගහනවා. කසෙන් තලනවා. එහෙම නැත්නම් මොකද්ද කරන්නේ? වේවැල් වලින් තලනවා. එහෙම නැත්නම් ලොකු ආයුධ වලින් තලනවා. එහෙම නැත්නම් අත්පා කපනවා. එක්ක අත් කපනවා. ප්‍රසිද්ධිය අත් කපනවා. එක ප්‍රසිද්ධියේ කකුල් කපනවා. එක ප්‍රසිද්ධියේ නහය කපනවා. ප්‍රසිද්ධියේ එක කන් කපනවා. ඒක කණු විනාශය දෙකම කපනවා. එහෙම නැත්තම් කරන්නේ මොකද්ද? නොඑක ආකාරයේ වද වේදනා දෙනවා. මේකේ තියෙන නොඑක ආකාරයේ පුද්ගලයා වාරගෙන ගිනි ජාලාවල දාලා දඬුවම් දෙනවා. එහෙම නැත්තම් උණු තෙල් වක් කරනවා. එහෙම තෙල් ඇලී දානවා. ඊළඟට සම්පූර්ණයෙන්ම ඔලු කට්ට ගලවලා හිට වැලි දාලා තද කරනවා. මේ තියෙනවා ඒ කාලේ කරපු දේවල්. දෙතිස් දෙතිස් වද කියලා අපි කියන්නේ. ඉතින් මේකේ තියෙන නොඑක ආකාරයේ භයානක වද. ඊළඟට මේ හැම ජීවත් වෙලා ඉඳිදී යගේ හැම ගහනවා. හැම ගලවනවා. ඊළඟට එක්කෝ යාගේ මේ උඩු ඔළුවේ උඩින් ඉඳලා පහළට ගලවලා යටින් ඉඳලා උඩට ගලවලා හැම ගැට ගහනවා. මේ වගේ වාද තමයි ඒ කාලේ දීලා තියෙන්නේ. මේක තියෙන ඉතින් භයානකවද රාශියක්. එතකොට මේ විදිහට නොඒකා ඊළඟට උණු තෙල් ළඟට දානවා. එහෙම නැත්නම් මියාව ගැට ගහලා ඊට බල්ලන්ට දානවා හපන්න. එහෙම නැත්නම් ඇත්තුලව පාගෝනෝ. එහෙම නැත්නම් මියාව මේ උලහින් දෝනෝ. එහෙම නැත්නම් හිස ගසා දානවා. මේ වගේ දේවල් කරනවා. තවත් මේ වගේ වද වේදනා තියෙනවා නම් ඒ දඬුවම් දෙනවා. දෙනකොට අසත්පුරුෂ බාලයාට මේවා දකින්න ලැබෙනවා. දකින්න ලැබෙන්න කල්පනා කරනවා අපි අපෝ මාත් මේවා කළා තියෙනවානේ. දැන් මාව වුණොත් හිට මටත් එතකොට මේ විදිහට කසින් තලාවි. වේවැල් වලින් තලාවි. මේ විදිහට දඬුමුගුරු වලින් මටත් ගහනවා. මගේ අතුත් කපාවි. මගේ කකුලුත් කපාවි. මගේ කණ්ණාසාත් කපාවි. මටත් මේ විදිහට වද දෙයි කියලා ඒ දීපු වද ගැන මෙයා කල්පනා කර කර මෙයාගේ හිතේ බය ඇති වෙනවා. බය ඇති වෙලා කල්පනා කරනවා මේ හොරාව අල්ලගෙන මෙහෙම කළාද මේ ඔක්කොම මා තුලක් තියෙනවනේ. එහෙනම් මාව අහුනොත් මේකට මේකෙන් මං සම්පූර්ණයෙන්ම මේ දඬුවම් වලට මං සුදුස්සෙක් නේ. ඒතර මෙයා අහුවේ කියලා විශාල බයක් ඇති විශාල වේදනාවක් ඇති වෙලා මානසික විශාල දුකක් විඳිනවා, තැති ගැනීමක් විඳිනවා. මේක තමයි කියනවා අසත්පුරුෂ බාලයාගේ දෙවෙනි මානසිකව ඇතිවෙන දුක. දැන් බලන්න මේ පුද්ගලයා කියන්නේ නැහැ දැන්. නමුත් යා මනසින් විඳවනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ අසත්පුරුෂ බාලයා ඉගේ ඒක තමයි දෙවෙනි එක. තුන්වෙනි එක මේ අසත්පුරුෂ බාලයා එක්ක පුටුවක වාඩි වෙලා ඉන්න තනියම එක්ක ඇඳේ හාන්සි වෙලා ඉන්නවා එක්ක එක්ක කොහේ හරි දිගා වෙලා ඉන්නවා මෙයා ඉන්නකොට මෙයාගේ හිතේ සම්පූර්ණයෙන්ම කොල්මන් කරන්න ගන්නවා මෙයාගෙන් කිරිච්ච දේවල්. මෙයාගෙන් වෙලා තියෙනෝ නම් මත් සතුන් මැරිලි, මිනී මැරිලි මේක මෙයාගේ ඔළුවේ වැඩ කරන්න පටන් ගන්නවා. මෙයාගෙන් වෙලා තියෙනෝ නම් හොරකම් මෙයාට මේවා මතක් වෙන්න පටන් ගන්නවා. මෙයාගෙන් වෙලා තියෙනවා නම් මේ වැරදි කාම සේවන අනුන්ගේ පවුල් කඩා කප්පල් කරපුවා මෙයාට මේ ඔක්කොම ඔළුවට ඇවිල්ලා මතක් වෙන්න පටන් ගන්නවා. මෙයා බොරු කියලා, කේලාන් කියලා, පරස වචන කියලා, හිස් වචන කියලා මේ විශාල ආර්බුද හදලා තියෙනවනම් ඒ ඔක්කොම යාට මතක් වෙන්න ගන්නවා. ඊළඟට මෙයාට මේ මේ වගේ දේවල් මතක් වෙනකොට මෙයාට සතුටක් ඇති වෙන්නේ නැහැ. ඒක අමතක කරන්න බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාට මේ මතක් වෙනවාද මෙව්වා ඒ මතක් වෙන ඒව්වා සම්පූර්ණයෙන්ම ඒකේම මෙයාගේ හිත රැඳෙන. ඒකේ මෙයාව නිකන් එල්ලිලා හිටියා වගේ. ඒකම මෙයා වැළඳගෙන ඉන්නවා. මෙයාට ඒක අමතක කරන්න බෑ. ඒකමයි මෙයාගේ ඔළුවට එන්නේ. ඒක හරියට මොකක් වගේද? හවසට ඉර බැහැගෙන යද්දී ලොකු පර්වතයක් තියෙනවා. එතකොට මේ පර්වතයේ සෙවණැල්ල පොළොවට වැටෙනවා. ඉර බෑගෙන බෑගෙන යද්දී පර්වතයේ සෙවණැල්ල පොළොවට වැටෙනවා. ඒතර පොළොව වසාගෙන ඉන්නවා අර සෙවණැල්ල. ඒ සෙවණැල්ල පොළොව වසාගෙන ඉන්නවා වගේ මේ පුද්ගලයා තනි වෙච්ච වෙලාවට මේ පුද්ගලයා තනියම කල්පනා කර කර ඉන්නකොට මේ පුද්ගලයාගේ සම්පූර්ණ ජීවිතේ වසා ගන්නවා ඒ පුද්ගලයාගේ අතින් සිද්ධ වෙච්ච කයින් සිදුවෙච්ච යම් දුස්චරිතයක් නම් ඒකෙන් මෙයාගේ හිත වසා ගන්නවා. වචනෙන් කියාපු යම් දුස්චරිතයක් නම් ඒකෙන් මෙයාගේ හිත වසා ගන්නවා. මනසින් කරපු යම් දුස්චරිතයක් නම් වසා ගන්නවා. මේක තමයි වෙන්නේ දැන්. එහෙම ආවට පස්සේ මෙයාට මේක අතාරින්නේ මෙයාගේ ඇතුළේ පපුව හෝස් ගාලා යනවා. පත්තු වෙනවා. දැන් මෙයා කියන්නේ මේක. මොකද මානසිකව මෙයා විඳෝ විඳෝ ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මෙන්න මේක තමයි කියනවා අසත්පුරුෂයා විඳින මේ ජීවිතයේ විඳින ditta ධම්ම වේදනීය වශයෙන් විඳින කරුණ තුන. දැන් බලන්න එතකොට මේ තුන පිටස්තරව කාටවත් හොයන්න පිටස්තර කෙනෙකුට හොයන්න බෑ මේක. පිටස්තර කෙනෙක් බැලුව බලමුද මෙයා සතුටින් ඉන්නවා කියලා. සමහරට එයා ඒක අමතක කරන්න තවත් කරන්නේ අමතක කරන්න තවත් පව් කරන එක එක්ක බොන්න පටන් ගන්නවා. ඒක කොහේ හරි යනවා යන්න මේ එක්කෝ එයාටම මේ නිලු තාලු කරන්න පටන් ගන්නවා. ඒකට ගැළපෙන පිරිසක් එක්ක ඉන්න පටන් ගන්නවා. නමුත් එයා තනි වෙච්ච ගමන් එයාට මේ ප්‍රශ්නේ ආපහු එනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ විදිහට තමයි අසත්පුරුෂයාට මේ ජීවිතයේදී තුන් ආකාරයකින් විඳවන්න සිද්ධ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඊට පස්සේ වෙන්නේ මොකක්ද මේ අසත්පුරුෂ බාලයාට මැරිච්ච ගමන් කෙලීම ගිහින් යා උපදිනවා නිරේ මට මතකයි මම එක දවසක් ඇහුවා එක ඔය වගේ ප්‍රශ්නයක් ගෙදර මේ දරු දෙම් මව්පියන්ට වෙනස්කම් කරපු දුවක් ඉස්කෝලේ හාමිනේ කෙනෙක් දු මෙයා කළා තියන්නේ අම්මා තාත්තට අම්මට තමයි හරියට වෙනස්කම් කරලා මේ දීපල ප්‍රශ්නයක් අරගෙන ඊට පස්සේ අම්මව ගෙදරින් එළෙව්වා. එළෙවට පස්සේ දැන් අම්මා වෙනම ඉන්නේ. අම්මට එන්න දෙන්නේ බනිනවා. කොහොම හරි ඉතින් මෙයා ඉතින් ජීවත් වෙලා ඉඳිද්දි එකපාරට මෙයාට පිළිකාවක් ආවා. පිළිකාවක් හැදුනට පස්සේ මේ නෝනා ඒ පිළිකාවෙන් හොඳටම අසාධ්‍ය වුණා. උනාට පස්සේ දැන් අම්මට දැන් දුකයි දරුවානේ. අම්ම දැන් ඉස්සරහා ගෙදරට ඇවිල්ලා ඉන්නවා. මේ ළමයා බලන්න ඇවිල්ලා එන්නේ නැහැ බණී එලෝ ගණේ කියලා. ගෙදර පිරිස අන්තිමට කිව්වා මේ හිත හැදුවා මේ එන්න ගියන්නේ පවුනේ අම්මා දැන් ඔයා අසරණ වෙලානේ ඉන්නේ. එනං එන්න කියන්න කියලා ඔන්න ඊට පස්සේ අම්මා ආවා. දැන් අම්මා තමයි උපස්ථාන කරන්නේ. අම්මා උපස්ථාන කරනවා. එක දවසක් මෙයාට පේනවා මෙයා කෑ ගහන්න ගත්ත අම්මි මෙන්න ගිනි දෙල්ලෙනවා කියලා. ඊට පස්සේ අම්මා කිව්වා පුතේ මේ රස්නේ තමයි අවුරස්නේ වෙන්නේ නැති කියලා දොර ගැහුවා. ඊට පස්සේ කිව්වා අම්මේ මෙන්න රතු වෙඳ ගත්ත අය හතර දෙනෙක් කඩු අරගෙන ආවිල්ලා මාව අදිනවෝ කියලා කෑ ගැහුවා. එහෙමම පණ ගියා. කොහේ යන්නේ නැද්ද? ආ බලන්න. දැන් අපි කියන්නේ දැන් සමහරුන්ට එතකොට ඒක පේන දේ කියා ගන්න පුළුවන්. සමහර අයට මරණාසන්නයේදී මේව පේනවා. හැබැයි කතා කරගන්න බෑ එතකොට. සමට අය දඟලනවා. ඉතින් අපිට පේන්නේ ආ එක හුස්ම හිර වෙලා දඟලනවා කියලා. ඊට පස්සේ එක්ක අපිට හිතෙන්නේ එයාට මොකුත් ඒ බේතක් වැරදිලාවක්ද කියලා අපිට හිතෙන්නේ. නමුත් ඒක නෙමෙයි. එයාට මේ අරමුණු පේනවා. සමට කෑ ගන්න අසලු කරන්නේ. ඒතර අපි කියනවා බය වෙලා. මොකක් හරි භූත දෝෂයක්වත් දන්නේ නැහැ. මේ නිමිති පහළ වෙනවා සමහරුන්ට. ඒතර එයාට කර කියා ගන්න දෙයක් නැහැ. බොහෝ දිනකට මේක වෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනිගේ බාල වූ අසත්පුරුෂ කෙනා ගිහින් උපදින්නේ නිරේ. මහණෙනි යම් කිසි කෙනෙක් කියනවා නම් ඒකාන්තයෙන්ම අනිෂ්ට වූ ඒකාන්තයෙන්ම අයහපත් වූ ඒ කාන්තින්ම අමනාප වූ දුක්ඛිත වූ තැනක් තියෙනවා කියලා. ඒ කාන්තින් අනිෂ්ට වූ අමනාප වූ දුක්ඛිත වූ තැන කියලා මනාකොට කියනවනම් කියව යුත්තේ නිරේතයි. නිරේ කියන මේ තියෙන්නේ කියන මහණෙනි මේ නිරේ මොනතරම් අනිෂ්ට අරමුණු තියෙනවද කියනවනම් මොනතරම් අයහපත් අමනාප උදයන්ද නිරේ කියන්නේ කියලා මහණෙනි තථාගතයන් වහන්සේට මේ නිරේගෙන විස්තරේ උපමාවකින්වත් කියම ලේසි එකක් නෙවෙයි කියනවා. දැන් අපිට තේරෙන්නේ දැන් අපිට හිතෙන්නේ මේ අපිට හිතෙන්නේ මේ මනුස්ස ලෝකයේ විඳින දුක් ප්‍රමාණය විතරයි අපිට පේන්නේ. ඊළඟට අපිට පේනවා මේ තිරිසන් සත්තු විඳින දුක්. දැන් තිරිසන් සත්තු විඳින දුක් වුණාමත් අපි කියනවා අනේ මේ වගේ දුකක් නම් සතෙකුට වෙන්න එපා. මිනිසුන්ගේ දුක් දකින්නකොට කියනවා අපි අනේ මේ වගේ දුකක් මිනිසුන්ට නම් වෙන්න එපා කියලා. නමුත් අපිට පේන්නේ මේ ජීවිතේදී අපිට අපිට පේන්නේ නැහැ. නිරේන් උපන් සත්‍යයන් කයින් දුස්චරිතයේදීලා වචනෙන් දුස්චරිතයේදීලා මනසින් දුස්චරිතයේදීලා මේ ජීවිතේ පව් රැස් කරගත්තු අසත්පුරුෂ කෙනා. නිරේ ගිහිල්ලා විඳින දුක පේන්නේ. මේ කාගනීති අභික්ෂුවක්. ආහගෙන ඉඳලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ උපමාවක් කියා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ පුළුවනි පින්වත් භික්ෂුව. මෙන්න මේක උපමාව. අපරාධ කරපු දරුණු හොරෙක් අල්ලගෙන එන රජුරු ළඟට. රජුරු මේ ළඟට ඇවිල්ලා මේ රාජ සේවකයෝ රජුරුවන්ට මේ හොරාව පෙන්නනවා. පෙන්ලා කියනවා දෙවියන් වහන්සේ මෙන්න ඉන්නවා අර අපරාධකාරයා. તો රජුරු කියන එහෙනම් මේක අරන් ගිහිල්ලා උදේ වරුවේ ඔව් උදේ වරුවේ හුල් යකඩ හුල් 100කින් හොඳට අනින්න කියනවා. යකඩ හුල් 100කින් අයින්න කියනවා. එකකින් දෙකකින් නෙමෙයි. සියකින් අයිනේ. ඊට පස්සේ කියනවා මහණෙනි මේ රජුරවන්ට මතක් වෙනවා දවල්ට. මතක් වෙලා රාජ සේවකයන්ට ගාලා අහනවා මේ කොහොමද අර උල්ලියකින් උල් 100කින් අයින්න කියපු හොරා ඉන්නවද? ස්වාමීනි ඒකට තාම පණ තියෙනවා කියනවා. එහෙනම් ආයෙමත් යන්නපන් කියනවා තව හුල් 100කින්. එතකොට තවත් හුල් 100කින් මේ හොරාට අනිනවා. රජුරවන්ට මතක් වෙනවා හවසට. රාත්‍රියේ මතක් වෙනවා මතක් කළ සේවකයන්ගෙන් අහනවා අර අනපු හොරා තාම පණ පිටින් ඉන්නවාද කියලා. කියනවා ස්වාමීනි දේවයන් වහන්සේ හොරාගේ පණ තියෙන. එහෙනම් තව 100කින් යනපේ කියලා. ඒතර තවත් 100කින් අයිනවා. අහනවා මහණෙනි මේ ගැන මොකද්ද කියන්නේ? අර පුද්ගලයා එතකොට හුල් පහරවල් 300කින් යනම් කද්දී විශාල දුකක් වේදනාවක් විඳිනවා නේද කියලා. ඉතින් කියනවා අනේ ස්වාමීනි මේ එක හුලකින් යනුම් කෑමත් ඇති කියලා. සෑහෙන දුකක් වේදනාවක් විඳින්න තියෙන්නේ ඒ නිසා ස්වාමීනි හුල් 100කින් ඇනුම් කද්දී ඇති වෙන වේදනාව ගැන නම් ආයි කතා කරන දෙයක් නැහැ. ඊර්වසි බුදුරජාණන් වහන්සේ පොඩි ගලක් ගන්නවා අතට. අරගෙන අහනවා මේ වතේ මිටිමලෝල පුංචි ගලක් බුදුරජාණන් වහන්සේ ආනා මහණෙනි මේ මේ ගලද විශාල මේ හිමාල පර්වතයේද මේ හිමාල පර්වතයේ මේ ගල වගේ කොච්චරක් ඇද්ද කියලා අහනවා කියන අනේ ස්වාමීනි මේ ගල ඊ타මත්ම කුඩායි ඊ타මත්ම පුංචි හිමාල පර්වතය අති විශාලයි. ඒ හිමාල පර්වතයත් එක්ක සංසන්දනය කරනකොට මේ ගල කොහෙත්ම කිට්ටු කරන්න පුළුවන්කම නැහැ. ඊට පස්සේ කියනවා මහණෙනි, ඒ වගේ තමයි. අර හුල් 300කින් පාරකන පහර කරන ඔය හුල් 300කින් වද වේදනා විඳින පුද්ගලයා ඒ හේතුවෙන් විඳින යම්කිසි දුකක් ඇද්ද? නිරේ උපන් සත්වයා විඳින දුකත් එක්ක බලනකොට කිට්ටු කරන්නවත් බෑ කියලා. නිරිසතා විඳින දුක බලද්දී කිට්ටු කරන්නවත් බෑ කියනවා. මේ මනුස්ස ලෝකෙදී දවසකට හොල් 300කින් ඇනුම් පාර කන එක්කෙනාගේ වේදනාව. එච්චරම සුළු දෙයක් කියන එක. ඉතින් මේ නිරිසතා ගෙනිච්ච ගමන් මේ කියන්නේ කර්මානුරූපුනේ දැන් මෙයා උපදින්න ගිහිල්ලා. දැන් ගොඩක් දෙනෙක් දන්නේ මේ උපදින්නේ කර්මානුරූපෝ කියලා. ගොඩක් අය හිතන්නේ මේ ජීවත් වෙලා ඉන්නකොට එයාට කවුරු හරි බෑන්නොත් ආ කර්මය තමයි මේක කියනවා. එකට අසනීපයක් වුණොත් ඒකත් කර්මයට දානවා. එක්ක ඔයාගේ ගොවිතැන්පත් පාළු වුණොත් ඒකත් කර්මයට දානවා. එක්ක ඔයගොල්ලන්ගේ ගෙදර විවාහය කඩා කප්පල් වුණොත් ඒකත් කර්මයට දානවා. ඒක කොණ්ඩේ ගියොත් ඒකත් දානවා කර්මයට. දැන් ওই සුනාමිය ආවා. ඒකත් දැම්ම කර්මයට. කර්මයක නෙමෙයි. කර්මය මොකද්ද? ඉපදිච්ච එක. ඒක හිතන්න ශක්තියක් නෑ. මොකද හිතන්න ශක්තිය නැති බුදුදහමට නෝ හිතන්න නැති නිසා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව හිතන්නේ එයාට ඕන හැටියට එයා හිතන්නේ. ඒතර එයාට ඕන හැටියට හිතනකොට එයාගේ දෘෂ්ටිය තමයි කැරකි කැරකි කියන්නේ. තමන් තමන් දරන මත, තමන්ගේ ආකල්ප, තමන් රුචි අරුචි කරන දේවල් මේව තමයි තමන්ට ඕන ඕන හැටියට කැරකි කැරකි ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කල්පනා කරාම හැම කෙනෙකුම උපදින්නේ කර්මානුරූපවයි. දැන් මනුස්ස ලෝකේ අපි උපන්නේ කර්මානුරූපව උපන්නා. ඒ කියන්නේ කර්මානුරූපව අපට ඇස් දෙකක් ලැබුණා. කර්මානුරූපව අපට කන් දෙකක් ලැබුණා. කර්මානුරූපව අපට නාසයක් ලැබුණා. කර්මානුරූපව අපට දිවක් ලැබුණා. කර්මානුරූපව අපට ශරීරයක් ලැබුණා. කර්මානුරූපව මනසක් ලැබුණා. මේ ලැබිච්ච දේ පරිහරණය කරද්දී මේ ජීවිතේදී ආ අලුතෙන් කර්ම රැස් කරගන්න ඔයා. ඒ ලැබිච්ච ජීවිතය පරිහරණය කරද්දී එයා කයින් රැස් කරගන්නවා නම් පව් අන්න පව් රැස් කරගන්නවා එයා. එයා වචනේ පාවිච්චි කර කර බොරු කියනවා නම් එයා වචනේ පාවිච්චි කර කර අනුන්ගේ මේ අර්බුද හදනවා නම් අනුන්ට කේලම් කිය කියන්නේ. එයා වචනේ පාවිච්චි කර කර අනුන්ට ගරහර අපහාස කර කර නිඳා කර කර ඉනවනම් පරුස වචන කියනවනම් එයා වචනේ පාවිච්චි කර කර හිස් දේවල් කතා කර කර ඉනවනම් ජීවිතාර්ථය නැති පෞරස් කරගන්න ඔයා. ඊට පස්සේ අනුන්ගේ දේවල් බල බල ඒවට හුල් හුල් වෙන ආසාවෙන් ඒව තමා සතු කරගන්න ලැබීවා කියලා පෞරස් කරගන්න ඔයා. එයා අනුන්ගේ දේවල් ගැන ඒ වගේම අනුන් කෙරෙහි ද්වේෂයෙන් ඉන්නවා නම් මෙවුන්ට හරියන්න එපා. මෙවුන් වෙනසෙන්න ඕනි, මෙවුන් නැති වෙන්න ඕනි කියලා. එයාම තිස්සේම මනසින් පව් රැස් වෙනවා. එතකොට මේ ජීවිතේ යාට ඇස කන නාසය දිවකය මනස ලැබුණා. කර්ම විපාකයක් හැටියට. ඊට පස්සේ කර්ම විපාකයක් හැටියට ලැබිච්ච ඇස කන නාසය දිවක මනස කියන මේ හය භාවිතා කර කර යා චේතනා පහල කර කර කයින් වචනින් මනසින් කර්ම කරනවා. ඊට පස්සේ අන්නේ කර්මාන රූපෝ තමයි ය බාලි බවට පත් වෙන ක්‍රියාව හේතුව. ක්‍රියාවන්නේ බාලි කියන්නේ. අපි උපන් જાතිය හේතු කරගෙන පිරිසිදු වෙනවද? නැහැ. ඒ වගේම අපට ලැබෙන ධනෙ හේතු කරගෙන පිරිසිදු වෙනවද? නැහැ. අපි පිරිසිදු වෙන්නේ නගොත්තේන ධනේනවා. උපන් જાතියනොත් නෙමෙයි. උපන් જાතියනොත් නෙමෙයි, සල්ලි වලිනුත් නෙමෙයි. අපි පිරිසිදු වෙතත් පිරිසිදු වෙන්නේ ධර්මයෙන්. ක්‍රියාවෙන්. ක්‍රියාවෙන් තමයි පිරිසිදු වෙන්නේ. ධර්මයෙන් තමයි පිරිසිදු වෙන්නේ. එතකොට එහෙම වෙන්නේ නැති එක්කෙනා ආන්න අසත්පුරුෂි ක්‍රියාවෙන් අපිරිසිදු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මැරෙනකටම ගිහිල්ලා උන නිරේ උපදිනවා. ඔබ අහලා ඇති එතකොට මේකේ විස්තරේ නෑ. දේවදූත සූත්‍රයක් තියෙනවා. ඒතුළු මේකේ අර මේක නැති කොටස මොකද්ද? යම රජුරු ගාවට තමයි මම කෙලින්ම යන්නේ. ගියාට පස්සේ යම රජුරු මෙයාට මතක් කරලා දෙනවා. මතක් කරලා දෙනවා ඔයා කරපු දේවල් දැන් බලන්න ඔයා මෙන්න මෙහෙම කළා තියෙනව නේද? දැන් එතකොට චිත්‍රපටි වගේ මතක් වෙන්න පටන් ගන්නවා මෙයාගේ වතින් වෙච්ච දේවල්. ඊර්වසි මෙයාට බෝධ කරගන්න බෑ. ඊට පස්සේ මොකද කරන්නේ අවරජ්ජුරුව අන්තිමට කියනවනේ මේ ඔයා කරපු දේවල්. මේ අම්මා තාත්තා කළා නෙවෙයි, ගුරුවරු කළා නෙවෙයි, නෑදෑයෝ කළා නෙවෙයි, බිරිඳ කළා නෙමෙයි ස්වාමියා කළා නෙමෙයි දරුවෝ කළා නෙමෙයි යාළු මිත්‍රයෝ කළා නෙමෙයි මේ ඔක්කොම තමා විශ්ින් කරගත්ත දේවල් මට කරන්න දෙයක් නැහැ කියන. නිස්සබ්ද වෙනවා. ආන්න එතකොට මොකද කරන්නේ? නිරය යමපල්ලෝ. යමපල්ලෝ ඇවිල්ලා මොකද කරන්නේ? මියාව ඇදගෙන යනවා. ගිහලා මියාව අර බිම බාවනවා. ඊට පස්සේ එකපාරට රත් කරපු ගිනි ගත්තු යකඩ හුලක් අරගෙන දකුණු අතට ගහනවා. ඔන්නතර යා එතන හිර වුණා. ඊළඟට රත් කරපු ගිනිගත්තු යකඩ උලක් අරගෙන වම් අතට ගහනවා. ඊට පස්සේ රත් කරපු ගිනිගත්තු යකඩ උලක් අරගෙන දකුණු කකුලට ගහනවා. ඊට පස්සේ රත් කරපු ගිනිගත්තු යකඩ උලක් අරගෙන වම් කකුලට ගහනවා. ඊට පස්සේ රත් කරපු ගිනිගත්තු යකඩ උලක් අරගෙන පපුව මැද්දට ගහනවා. මේකට කියන්නේ පංච බන්ධනය කියලා. කින මහණෙනි මේ නිරේ උපන් පුද්ගලයා ඒ හේතුවෙන් මහා දුකක් මහා වේදනාවක් පීඩාවක් විඳිනවා. හැබැයි මෙයා මැරෙන්නේ නැහැ කියනවා. මෙයා මැරෙන්නේ නැහැ කියනවා. මෙයා මැරෙන්නේ මේ එයාට ඒ කර්මානුරූපව ඒ විඳින්න වේදනාව කර්ම ඒ වේදනාවට අනුකූලව කර්ම විපාකේ ඉවර වෙච්ච ගමන් මැරෙනවා කියනවා. එතකොට මොකද වෙන්නේ? මැරිච්ච ගමන් ආයෙමත් ආයතන උපදිනවා. උපදින්න මෙයා ඇදගෙන යනවා නීලේ පාලක අරගෙන ගිහිල්ලා කෙටේරි වලින් මුළු ඇඟම සහිනවා. ඒ හේතුවෙන් එයාට විශාල දුකක් වේදනාවක් හට ගන්නවා. හැබැයි මහණෙනි මැරෙන්නේ නැහැ කියලා. දැන් එයාට යම් දවසක එයා මැරුණාද ඒ කියන්නේ එයාගේ විපාකේ ඉවර වුණා කියනවා. ඊට පස්සේ ආයෙමත් උපදිනවා. නිරේන. ඉවදුනාට පස්සේ මොකද කරන්නේ? මේ නිරේ පාලකේ මෙයාව අල්ලගෙන ගෙනහිල්ලා ඔළුවෙන් හිටවුණු. ඔළුවෙන් හිටෝලා ඊට පස්සේ මෙයාව වැයි වැයින් සහින සම්පූර්ණ ඇටසැකෙලිනිකම හූරවල දානවා. මෙයා මැරෙන්නේ නැහැ. එයා මැරෙන්නේ මේ විඳලා ඉවරුණාට පස්සේ. ඊට පස්සේ මොකද කරන්නේ? යම් යම පල්ලුව එකතු වෙලා මෙයාම අරගෙන යනවා. ගිහිල්ලා ගැට ගහනවා කරත් එක. කරත් එක ගැට ගහලා එහාට මෙහාට කරත්තේ මෙයා වැදගෙන යනවා. වැදගෙන යන්නේ ගිනිගත්තු පොළවේ. ඇදගෙන යනකොට මෙයා අප්‍රමාණ දුකක් විඳිනවා මැරෙන්නේ ඊට පස්සේ තියෙනවා මහත් ගිනි අඟුරු පර්වතයක් තියෙනවා යමපල්ල මොකද කරන්නේ මෙයාව ගිනි අඟුරු පර්වතයට නද්දෝනවා බස්සෝනවා. ඊට පස්සේ මේකේ තියෙනවා ඒතකොට එයා ඒකෙත් ඒ නගිනවා බහිනවා එච්චරයි මම කරන්න තියෙන්නේ. මෙයා විදුවල ඉවර වෙනකම්ම ඒක කරනවා. ඊට පස්සේ යා මැරිලා යනවා එතන. මැරුණාට පස්සේ ආයෙ උපදිනවා. උපදිනකොට නිරේපාලික මොකද කරන්නේ? අරගෙන ඇවිල්ලා යාව ලෝකඹු නිරේ දානවා. ලෝකඹු නිරේ දානවා කියන්නේ විශාල ලෝධිය හැලියක්. මේක දාපු ගමන් මියාගේ ඇඟ පෙන කුලියක් බවට පත් වෙනවා. පත්වල මේ පෙන ගුලිය යට යනවා උඩ යනවා. ඒ පැත්තට යනවා මේ පැත්තට යනවා. මෙහෙම බොහෝ කාලයක් දුක් විඳලා මැරෙන්නේ. අන්තිමට යා මැරෙන එක ඉවරුනා. ඊට පස්සේ නිරේ පාලකේ මොකද කරන්නේ? අර යකඩ කුකු දාලා මේ මේ පුද්ගලයාව ඇදලා ගන්නවා. අරගෙන දානවා මහා නිරේට. මහා නිරේට දැම්මහම මහා නිරේ කොන් හතරක් තියෙනවා. දොරවල් හතරක් තියෙනවා. කොටස් වලට බෙදලා තියෙනවා. ඒ වගේම සම්පූර්ණ ප්‍රාකාරය වැට කරලා තියෙන යකඩ තාප්පකින් බිමටත් යකඩ, වහලෙත් යකඩ. මේක සම්පූර්ණයෙන්ම ගිනිගෙන ගිනිගෙන දැවෙනවා යුදුන් 100ක් දුරට මේ ගින්න යනවා කියනවා. යුදුනක් කියන්නේ 70ක්ම 7යි. ඒතර 70ක්ම 700ක් දුරට යනවා මේ ගින්න. කියන මහණෙනි නුේකාකාරයෙන් මම මේ නිරේගෙන විස්තරේ කියලා කියනවා. නමුත් මට කවදාවත් බැරි වුණා කියනවා. මේ නිරේගෙන සම්පූර්ණ විස්තරයක් කරා. ඊට පස්සේ ආ මොකද වෙන්නේ? ඒකේ දුක් විඳලා විඳලා කොහොම දුක් විඳ විඳ ඉන්නවා. ඊට පස්සේ තිරිසන් ලෝකේ ගැන විස්තරයක් කරනවා. මහණෙනි තිරිසන් ලෝකේ ඉන්නවා සත්තු කොටසක්, තිරිසන් කොටසක් ඒ සත්තු කරන්නේ කටින් තනකොළ උලා කනවා. කටින් තනකොළ උලා කනවා. මේ දත් වලින් තනකොළ උලාකකා ජීවත් වෙන සත්තු ඉන්නවා. ඒ තමයි හරක්, අස්වයෝ, බූරෝ, එළුවෝ, මුර්ගයෝ. අර නිරේ උපන්නේ බාලේ දුක් කොම ඉවර කළා ඉවරලා ඇවිල්ලා ඕම් උපදිනවා අර සත්තු ගොඩේ. ඉපදිලා මොකද කරන්නේ යා? තනකොළ උලා කකා ජීවත් වෙනවා. ඒක තමයි යා කරන්නේ. මේක ලස්සන වචනයක් කියනවා. සකෝසෝ භික්ඛවේ බාලෝ ඉද පුබ්බේ රසාදෝ ඉද පාපානි කම්මානි කරිත්තා වාණිනී මේ පංචකාම සැපේ විඳින්න ගිහින් තමයි මෙයා මේ කවු කරගෙන තියෙන්නේ. කරගෙන හිට කය විදී මරණින් මත්තේ අර සත්තු ගොඩේ ගිහිල්ලා උපදිනවා. ඊළඟට කියනවා මාන්නේ තව ඉන්නවා තිරිසන් ලෝකේ සත්තු. ඒ තිරිසන් ලෝකේ ඉන්න සත්තු තමයි අසූචි අනුභව කරන අය. මේ සත්තු ඉන්නේ අසූචියට ඉව අල්ලගෙන කියනවා. ඈතදීම අසූචි ගඳ එනකොට මේ සතා ඉව කරන්න ගන්නවලු. ඉව කරගන්න මම ගියපු ගමන් කනවා. ගියපු ගමන් කනවා කියලා. කියන මහණෙනි හරියට බමුණ වගේ කියනවා. බමුණන්ට යාග යාග ගින්දරෙනකට යාගේ සුවඳ එනවා. සුවදෙනකට වමුනේ වට වෙනවලු ගිහිල්ලා ඉක්මනට එතනම මං කනවා කියලා. ඒ වගේ කියන මේ තිරිසන් සත්තු අතර ඉන්නවලු ඒ අසූචි හොය හොය ගින් කනවලු බල්ලු ඌරු කුකුළු හිවල්ලු මේ වගේ තව සත්තු ඉන්නවා මහණෙනි මේ පෞරස් කරපු බාලයා අසත්පුරුෂයා මරණින් මත් ගිහින් ඊළඟට උපදිනවා අසූචි කන සත්තු අතරේ ඉපදිලා ඒ අසූචි කන සත්තුන්ගේ ගොඩේ තමයි ජීවත් වෙන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාන්නේ තව ඉන්නවා තිරිසන් ලෝකේ සත්තු නාකි වෙනවා ඒ කරවලේම ඉපදිලා කරවලේම නාකි වෙනවා කරවලේම නාකි වෙලා කරවලේම මැරිලා යනවා මහන්නේ මොකද සත්තු කරුලෙම ඉපදිලා කරුලෙම වයසට ගිහින් කරුලෙම මැරිලා යනවා කීටයෝ පණුවෝ ගැඩවිල්ලෝ කරුලෙම ඉපදිලා කරුලෙම ජීවත් වෙලා නාකි වෙනකන් කරුලෙම මැරිලා යනවා කියනවා. පින්වත්නි මම මේ මේ බාලපඬිතු සූත්‍රයේ කියවදී තමයි මේ තිරිසන් ලෝක කියන එක හොඳට දැක්කේ. අපිට පේන තිරිසන් ලෝකේ අපිට එහෙම පේන්නේ නැහැ දැන් බලන්න ওই බටහිරින් ආපු දැනුමෙන් මොකද වුනේ? දැන් අපේ කාටුන්ස් ඔක්කොම ගෙදින් තිරිසන්මනේ ඔක්කොම. දැන් චූටි ළමයි පොඩි කාලේ ළමයි ජීවත් වෙන්නේ තිරිසන් මනසින්. ඒ චූටි කාලේ ගිරව් කතා කරනවා, කාක්කු කතා කරනවා, නයි කතා කරනවා, සිංහය කතා කරනවා එළුව කතා කරනවා මේ කොටි කතා කරන උන්ට ඇඳුම් ගන්දලා එහෙම චිත්‍රවල තියෙනවා ඇඳලා එතකොට ඒක බල කාටුන් පොඩි පොඩි දරුවන්ට කාටුන් පොඩි දරුවන්ට කාටුන් කිය කිය ඒ ළමයිගේ හිත පිහිටවනවා තිරිසන් අපායේ. ඕක තමයි දැන් කරන්නේ ලෝකේ. බලන්න මේ අවිද්‍යා සහගත ලෝකේ මේ කුඩා දරුවන්ගෙන් තෝරපු දේ. අවිද්‍යා සහගත ලෝකේ කුඩා දරුවන්ගෙන් තෝරලා දීලා තියෙන දේ. ඒ පොඩි එක්කිනාට ගැළපෙනවා හරි චෝක් මේ චූටි ළමයිගේ කතා මේ තියෙන්නේ කියලා තිරිසනුන්ගේ කතා කුඩා දරුවන්ගේ කතා. එතන මිනිස්සු හවුල් කරගන්නේ නැහැ ඒකට. ඒතර පොඩි ළමයා පුහුණු කරන්නේ තිරිසන් අපායේ පිහිටෝලා. මොනව කරන්නද ඉතින්? ධර්මයේ නැති අධර්මයේ තියෙන අසත්පුරුෂයන්ගේ ලෝකෙ හැටි. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහන්නි තව තිරිසංගත සත්තු ඉන්නවා. ඒ සතා උපදින්නේ වතුරේ. නාකි වෙනකම් ජීවත් වෙන්නේ වතුරේ. වතුරේම මැරිලා යනවා කියනවා. මහණනි ඒ තමයි මාළු ඉබ්බෝ ඊළඟට කිඹුල්ලෝ ඉතින් මහණෙනි මේ වගේ සත්තු අතර අර අසත්පුරුෂ බාලයාගේ මරණින් මත්තේ උපදී අසත්පුරුෂ බාලයා ගිහින් මරණින් මත්තේ මේ ත්‍රිසං අපාය වතුරේ ජීවත් වෙලා වතුරේම නාකි වෙලා වතුරේම මැරිලා යන තිරිසන් සත්තු අතරේ අසත්පුරුෂයා කියලා උපදිනවා කියනවා. ඊළඟට මහණෙනි සමහර තිරිසන් සත්තු ඉන්නවා ඒ තිරිසන් සත්තු උපදින්නේ අසූචිවල. ඒ තිරිසන් සතා නාග වෙනකම් ඉන්නේ ජීවත් වෙන්නේ අසූචි කකා. ඉඳලා ඒ සතා අසූචි ගොඩේම මැරිලා යනවා. මහණෙනි ඒකේ ගිහිල්ලා උපදිනවා කියන අසත්පුරුෂයා. ඊළඟට මහණෙනි තව සත්තු උපදිනවා කුණු මස්වල. ඒ කුණු මස්වල ඉපදෙලා කුණු මසීම ජීවත් වෙලා කුණු මසීම මැරිලා යනවා. තව සත්තු ගිහිල්ලා උපදිනවා කුණු ආහාරවල. ආහාර කුණු වුණාම ඒකේ සත්තු උපදිනවා. ඉපදලා ඒ කුණු ආහාරයෙන්ම ජීවත් වෙලා කුණු ආහාරෙන් මැරිලා යනවා. මහණනි තව සත්තු උපදිනවා කියලා කුණු කාණුවේ. කුණු කාණුවේ ඉපදිලා කුණු කාණුවේම මැරිලා කුණු කාණුවේම නාකියෝනිකන් ඉඳලා කුණු කාණුවේ මැරිලා. මහණනි තව සත්තු ඉන්නවා උපදිනවා කුණු වලේ. ඉපදිලා කුණු වලේම ජීවත් වෙලා මැරිලා යනවා මහණෙනි. මේ තමයි තිරිසං අපායේ ස්වභාවය කියනවා. දැන් බලන්න කිසි බුදුරජාණන් වහන්සේ මේවා විස්තර කරනකන් අපිට හිතුනේ නෑනේ. අපිට තිරිසන් අපාය කිව්වම අපිට කුරුල්ලු දැකලා සමනල්ලු දැකලා දැන් මට මතකයි එක ආච්චි කෙනෙක් මට කිව්වා එයා හරි ආසයි කියලා කුරුල්ලෙක් වෙන්න බලන්නේ ඒක නේ කුරුල්ලා ඉන්නවා දැක්කම ලස්සනට ඉගිලිනවා දැක්කම චාමෙන් ජීවිතේ මේ වගේ ඉන්නේ නැත්නම් ෂෝක් කියලා හිතනවා නමුත් දන්නේ නැහැ මේ මේ පණුව කන්නේ කියලා මේ සතා දන්නේ නැහැ. එතකොට එහෙම ඉඳලා හිතන්න පුළුවන් සත්‍යයක් තියෙනවද සත්තුන්ට? නෑ මේකේ තියෙනවා. මහණෙනි මම නොඒක ආකාරයෙන් මේ තිරිසන් අපාය ගැන මම විස්තර කියා දෙනවා. ඒ වුණාට මට කවදාවත් මේ තිරිසන් අපාය තියෙන දුක සම්පූර්ණයෙන් ඉවර කරන්න බෑ කියනවා කියලා. බුදු කෙනෙක් කියන්නේ. තිරිසන් අපාය විස්තරය ඉවර කරන්න බෑ කියන මෙච්චර දුකයි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරන මහණෙනි ඔන්න පුද්ගලයෙක් ඉන්නේ පුරුෂයෙක්. මේ මිනිසයා එක සිදුරක් තියෙන විය ගහ මුහුදේ දාම ගිහිල්ලා. ඒ සිදුර තියෙන විය ගහ මුහුදේ දැම්මහම දැන් මුහුදේට මුහුදේ රැළි අතරේ හුළඟ හුළඟ හමනෝනේ. ඒ හුළඟ හමන පැත්තට තමයි රැල්ල යන්නේ. එතකොට මොකද වෙන්නේ මේ මුහුදේ පාවී තියෙන දේවලුත් ඒ විදිහට යනවා. මහණී එතකොට මොකද වෙන්නේ? මේ නැගෙනහිරෙන් හුලං හමනකොට මේ වියගහ යනවා දකුණට. මේ බටහිරට. බටහිරින් හුලං හමුවට වියගහ යනවා නැගෙනහිරට. දකුණෙන් හුලං හමනකොට වියගහ යනවා උතුරට. උතුරෙන් හුලං හමද්දී වියගහ යනවා දකුණට. මේ විදිහට හතර අතට මේක කැරකි කැරකි තියෙද්දි අවුරුදු 100කට වතාවක් මුහුදු පතුලේ ඉඳලා උඩට එන කැස්බෑවෙක් ඉන්නවා. අවුරුදු 100ට වතාවක් මුහුද පතුලේ ඉඳලා උඩට එන කැස් බෑ වගේ එක ඇහි පේන්නේ. මේ කැස් බෑම ඇවිල්ලා මේ එනකොට උඩට අර හතර පැත්තට ගහගෙන යන තනි සිදුර තියෙන විය ගහ ගානට ඇවිල්ලා මෙයා එයාගේ ඔළුව ඒක හස්සෙන් යන් යතොත් ඒක වෙන්න පුළුවන් කියලා. දෙලකින ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බොහෝ කාලයක් බොහොමත්ම කාලයක් ගියාම ඒක වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ නැහැ. වැඩි කාලයක් නොගියල වුණත් වෙන්න පුළුවන් කියන්නේ. ඒ විකක්. හැබැයි මේ අසත්පුරුෂයා බාලයා එක මනුෂ්‍ය ජීවිතය ගත කරපු පුද්ගලයා මනුෂ්‍ය ජීවිතය අත්හැරලා මේ නිරේට හෝ ඒ වගේ තැනකට අපායට එක වතාවක් වැටුණොත් ඇති කියන ටික වතාවක් වැටුනොත් ඇති ආයේ manuss ලෝකෙට එනවයි කියන එක. ඒක අමාරුයි කියනවා. මේ කන කන කැස් බෑවා. වියසිතුරෙන් ඔලුව දාන එක එච්චර අමාරුවක් නෑ කියලා. අපට වෙන්න බෑනේ මේකනේ. අපි හිතන්නේ දැන් හරි මලා දැන් පාංශ ගෝලි දුන්න ජයයට මෙච්චර දැන් සෙනගාවා. හැමෝටම ඇහෙන්න දැන් ಗುಣ කිව්වා. කියනවනේ දැන් ගුණවල මෙයා රටට කළා ගමට කළා ඥාතීන්ට කළා හැමෝටම කළා දැන් ඉතින් හරි දැන් කෙලින්ම සුගති එහෙමනේ කියන්නේ නේ ඊට පස්සේ ඉතින් ඉෂ්ට කළා හැමදේම ඉෂ්ට කළා හිමීට පෙරේත කොට හැබැයි දවස් හතේදී තියෙනවා එතකොට මේකේ අවාසනාව කියන්නේ මොකද්ද මේවා විශ්වාස කරන්නේ නැති එක මේ බුද්ධ දේශනා විශ්වාස කරන්නේ නැති එකයි මේ තියෙන ප්‍රශ්නේ මේ නිසා මොකද වෙන්නේ? අරකින් සතුටු වෙලා පෙරේත කොටකුත් තියෙනවා කිසිම ලැජ්ජාවක් නැතුව. ඊට පස්සේ පෙරේතෙක් සමහර විට පෙරේතෙක් වෙලන් තියෙනවා. ඊට පස්සේ අපි කියනවා මෙයා නරක තැනක ඉන්නවා. පින් ඉල්ලුවා. පිනුත් දෙනවා. නමුත් මේ මේ වගේ ස්වභාවයකට පත්වි සතර යන්න යන්න පුළුවන් කියන එක ගැන හිතන්නේ හිතන්නේ ආයෙ මෙයාට මනුෂ්‍ය ජීවිතේ කවදා හම්බ වෙයිද කියන එක හිතන්නේ මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මයේ දේශනා කිරීමේදී අපට තියෙන්න ඕනේ දෙවියන් කෙරෙහි මිනිසුන් කෙරෙහි අනුකම්පාව. දෙවි මිනිසුන්ට අනුකම්පාව උපදවාගෙන තමයි බුද්ධ වචන කියන්න ඕනේ. එතකොට තමයි මිනිසුන්ට හැබෑම බුදුරජාණන් වහන්සේගේ අදහස දැනගන්න ලැබෙන්නේ. නැත්තම් මේ එක එක්කෙනාගේ පුද්ගලික අදහස් යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි එක පාරක් නිරේ ගියොත් ඇති කිව්වා. අපාය වැටුණොත් ඇති කිව්වා. ඒක එක පාරක් තිරිසන් අපාය ගියත් ඇති. නිරේ ගියත් ඇති කිව්වා. ආයි මනුස්ස ලෝකෙට එනවා කියන එක වැඩක් නැහැ කියන කතා කරලා. මහණෙනි මොකද ඒකට හේතුව? නොහෙත් භික්ඛවේ යති ධම්මචර්යා. මහණෙනි නිරේ තිරිසන් ලෝකේ ධර්මයේ හැසිරීමක් නැත. සමචර්යා යහපති හැසිරීමක් නැත. න කුසල චර්යා. කුසල් කිරීමක් නැත. න පුණ්‍ය කිරියා. පින් කිරීමක් නැත. අඤ්ඤමඤ්ඤ කාදිකායත් වික්කවේ. මහණෙනි ඔක තියෙන්නේ එකාට එක කා ගන්න එකක්. අඤ්ඤමඤ්ඤ කාදිකා එත්ත භික්කවේ වත්තති දුබ්බල කාදිකා. මේ ඊළඟට තියෙන්නේ දුර්වලයාව කණ එක. මේක කියනවා මේකේ තියෙන්නේ. මම මේ බාලපඬිත සූත්‍රය බැලුවම මෙතරම් පැහැදිලිව තිරිසන් ලෝකය ගැන චිත්‍රයක්. ලෝකෙ කිසි කෙනෙකුට අහන්න බැන්නේ දබලන් මෙවැනි සසරක පාරමී ධර්ම පුරාගෙන බුද්ධත්වයට ගියා කියන්නේ කොයිතරම් අසාමාන්‍ය අద్භූත ආචාර්යවත්යක්ද ඒක කොපි කරන්න හැදුවොත් අපි බුදුබව පතන්නේ නැහැ කියලා කොච්චර මෝඩ නෝනින් නෝනින් තොර කතාවක්ද ඒක. දැන් ওই ජාතක කතාවල පාරමී ධර්ම ගැන විස්තර කරන අපිට පාරමී පුරන්න නෙවෙයි. ඒ කියන්නේ මෙන්න මෙහිම ගමනක් තමයි ආවි කියලා පෙන්눔 කරලා දෙන්නයි. ඒක අපි දැන් අර අවිද්‍යාව නිසා වෙන්න මොකද්ද කියන එක පටලව ගන්නවා. ඒකයි වෙන්නේ. නමුත් මෙතන අපිට තියෙන ඉක්මනට ඉක්මනට ශ්‍රාවකෙක් වෙන එක. ඉක්මනින් ඉක්මනින් ශ්‍රාවකෙක් වෙලා ඉක්මනින් ඉක්මනින් ආර්ය සත්‍ය අවබෝධ කරගෙන සෝතාපට්ටි අංග ඇති කරගෙන ඉක්මනින් ඉක්මනින් සතර අපායෙන් එතර වෙන එක ඒ අරමුණටයි බුදුරු ඇවිල්ලා පහලලා මේවා දේශනා කළේ අපිට පාරමී පුරන්න නෙමෙයි ඒක බොරු කතාවක් ඒක ආධර්මයක් ඒක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඒ පාරමී ධර්මයන් ගැන විස්තර කළා විස්තර කළේ මහණෙනි මේ බලන්න කිව්වා මේ ආපු ගමනේ දුර වර්ණා කරන්න එක එක මොහොතක් මේ ඉපදින එක. මේ සසරේ දැන් බලන්න මේ දැන් තාලේ එකපාර සතර අපාය වැටුනොත් ඉවරයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඊට පස්සේ මේ පුද්ගලයා බාලයා බොහෝ කාලයක් දැන් මේ විඳවන විඳුලා විඳුලා හිට ඔන්න මනුස්ස ලෝකෙට එනවා අනේ ඇවිල්ලා උපදින්න කොහේද සඩුල් කුලේ එක්ක උපදින්නේ අර වැඩි කුලේ, තඩයක්කාර කුලේ. එක්ක සත්තු මරණ පවුලක මේ වගේ තැනක තමයි ගිහිල්ලා උපදින්නේ. ඉපදුනාට පස්සේ අනේ කණ්ඩ නැහැ. අඳින්න නැහැ. ඔබ හිතන්නේ මිනිස්සු කීයක් වගේ ඇද්ද දැන් සත්ත්ව ලෝකයේ තියෙන බඩගින්න ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඒක ගැන අපිට විස්තර කරන්න බැරි තරම්ම සත්තු බඩගින්න ඉන්නවා. මනුස්ස ලෝකෙ මම ඊයේ පෙරේද ඇහුවා මේ BBC වල කිව්වා මේ කෝටි 13ක් මිනිස්සු කෝටි 13ක් ඉන්නවා මනුස්ස ලෝකේ දවසකට එක ආහාර වේලක්වත් නැති. එක ආහාර වේලක්වත් නැති වාර්තාගත පිරිසේ ඔය ඉතින් මම බඩගින්න හිටියා කියලා කියලා ලියනවා යා පොතක. කොච්චර නම් ඉන්නවද? කොච්චර නම් ඉන්නවද? ඉතින් මහණෙනි බොහොම අමාරුවෙන් කියනවා මේ ඉපදිච්ච එක්කෙනා බඩගින්න නිවා ගන්න. ඒ වගේම එක්ක යාට විරූපී කියනවා. ඊළඟට එයාව දකින්නකට කිසියම් ආකාරයකින් හිතී හිතී සතුටක් කිය බලන එක්කෙනාට ඇති වෙන්නේ නැහැ කියනවා. එයා විරූපීකව ආබාධ ගොඩක් කියනවා. එක්ක එයාට කන් ඇහෙන්නේ නැහැ කියනවා. එක්ක එයාගේ ඇස් පේන්නේ නැහැ කියනවා. එක්ක අතපය කර වෙලා කියනවා. හරියට ඉන්න තැනක් නැහැ කියනවා. ඊළඟට ඇවිදින් මේ ලෙඩෙක් කියනවා. ඇඳුමක් නැහැ කියනවා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? ජීවත් වෙන්න බෑ. ආයෙ මොකද කරන්නේ? කයින් දුස්චරිතයේ දෙනවා. එක්ක එක්ක සත්තු මරනවා. එහෙම නැත්නම් එක්ක හොරකම් කරනවා අනුගිදියක් කඩා වඩා ගන්නවා. එක්ක වැරදි කාම සේවනයේ දෙනවා. එක්ක කසිපු පෙරනවා. එක්ක බොරු කියනවා. එක්ක කේලාන් කියලා කාගෙන් හරි උදව්වක් ගන්නවා. ඉතින් මේ වගේ කියන අර කීයක් හරි දීලා කියන අරයට බැනපන්. ඔන්න ඒක අරගෙන ගිහින් බයිනේ. ඒක ජීවත් වෙනවා. ඒ ඒකෙන්. එහෙම කරන්නේ නැද්ද? කරනවා. තියෙනවා හාල් සීරුවක් පොල් ගෙඩි ජාත් කියලා කියනවා යන ගමන් අර බැනගෙන ඵලයන් අර ආසවලාට යන ගමන් බැනගෙන යනවා. එතකොට මේ නැති බැරි කමත් එක්ක නේද මේක වෙන්නේ? මනසින් දුස්චරිත කරනවා. මනසින් දුස්චරිත කරන්නේ කොහොමද? තියෙන එක්කිනා දිහා බලාගෙන හූල්ලනවා. ඊර්ෂ්‍යා කරනවා. අනේ මේක මට ගන්න නැත්නම් මට කඩා ගන්න නැත්නම් කියලා හූල්ලනවා. මනසින් දුස්චරිත කරනවා. කයින් දුස්චරිත කරනවා, වචින දුස්සල කරනවා, මහණෙනි මෙයා ආයිමත් නිරේ උපදිනවා කියලා. මෙහෙම තමයි මේ සංසාරේ මෙතරම් දීර්ඝ වෙලා තියෙනවා. මේක මහණෙනි මෙහෙම එකක් කියනවා. යම් කිසි කෙනෙක් සූදුවකට යනවා. සූදුවට ගිහිල්ලා ඇති වෙන පළවෙනි පරාජයෙන්ම එයා විශාල පෙරදීමක් පෙරදුනා කියනවා. ඇයි? දැන් දැන් එයා කීයක් හරි අරගෙන ගියා සූදුවට ගියා. ගිහිල්ලා දැන් ඔන්න පෙරදුනා. දැන් මොකුත් නැහැ. දැන් ගෙනකට කොටම බැනුම් අහන්න ඕනේ, නින්දා පහස විඳින්න ඕනේ නේ. එයා හැම දෙයක්ම පෙරදුනා කියන පළවෙනි පරාජයෙන්ම. මහණෙනි, ඒ පරාජය පුංචි එකක් කියනවා. ඒ පරාජය පුංචි එකක් කියන. නමුත් මේ අසත්පුරුෂ පුද්ගලයා කෙලෙහි ගුණ කෙලෙහි ගුණ නැති අසත්පුරුෂ බාලයා කයින් දුස්චරිතයේ යෙදිලා වචනෙන් දුස්චරිතයේ යෙදිලා මනසින් දුස්චරිතයේ යෙදිලා කය බිදී මරණින් මත්තේ නිරේ උපදිනවාද මහණනි මේක තමයි කියනවා ලුකුම පරාජය අයම්පි භික්කවේ කේවල පරිපූර්ණ බාල භූමි මහණෙනි මේ නිරේට තමයි කියනවා කියන්නේ මුළුමනින්ම පරිපූර්ණ වූ අසත්පුරුෂයන්ගේ භූමිය කියලා බලන්න පින්වත්නි මේ මේවා බැලුවාම මේ සසරේ ගමන කොච්චර භයානකද? කොච්චර භයානකද? අපිට දිගින් දිගටම සත්පුරුෂයන් හම්බ වෙනවා කියලා කතාවක් නෑ. දිගින් දිගටම හැම ආත්මෙම අපිට දාන සීල භාවනා ආදී පින්කම් වල දෙනවා කියලා කතාවක් එහෙම කතාවක් නෑ. හැම ආත්මෙම චතුරාර්ය සත්‍ය ශ්‍රවණය කරන්න ලැබෙනවා කියලා කතාවක් නෑ. මේක දැන් දැන් බටහිර රටවල අල්ලන්න අල්ලන්න බැරි එකයි ඒක. ඒක කතා කරන්නේ මෙලෝ විතරනේ. ඇයි සාත්‍රූවරයන්ගේ බුදුවරුන්ගේ ස්පර්ශය ලැබිච්ච දේශ නෙමෙයිනේ. මිත්‍යා දෘෂ්ටි විතරනේ. මෙහෙම නෙමෙයිනේ මේ බුදුවරුන්ගේ ස්පර්ශය ලැබිච්ච දේශ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි දැන් කියා දෙන්න හදන්නේ සත්පුරුෂයා ගැන කියනවා. මහණෙනි සත්පුරුෂයාට සත්පුරුෂ ලක්ෂණ තුනක් තියෙනවා. සත්පුරුෂයාගේ සත්පුරුෂ ලක්ෂණ තුනක් තියෙනවා. සත්පුරුෂයාගේ සත්පුරුෂ කල්කිරියාවල් තුනක් තියෙනවා. මහණෙනි සත්පුරුෂයා හිතුවොත් හිතන්නේ යහපත් දෙයක් කියලා. සත්පුරුෂ හිතුවොත් හිතන්නේ යහපත් දෙයක්. සත්පුරුෂයා කිව්වොත් කියන්නේ යහපත් වචනයක්. සත්පුරුෂයා කළොත් කරන්නේ යහපත් වැඩක්. මොකද යහපත් දේ සත්පුරුෂයා අනුන්ගේ දේවල් තමන් කඩාවඩා ගන්න ඕනේ කියලා හිතන්නේ නැහැ. අනුන් නැසීවා වෙනසීවා කියලා හිතන්නේ නැහැ. හිංසා කරන්න ඕනේ කියලා හිතන්නේ නැහැ. සත්පුරුෂයා මෛත්‍රී කරුණාවෙන් යුතු සිටිවිලි හිතෙනවා. සත්පුරුෂයා බොරු කියන්නේ යන්නේ නැහැ. සත්පුරුෂයා කේලම් මෙතනින් අහලා කියලා එතන කියන්නේ නැහැ. එතනින් අහගෙන ඇවිල්ලා මෙතන කියන්නේ නෑ සිහියෙන් ඉන්න සත්පුරුෂයා වරදි නොවෙන්න. සත්පුරුෂයා අනුන්ට ගරහලා ඔව් කතා කරන්නේ අසත් මේ අසභ්‍ය වචන කියන්නේ සත්පුරුෂයා සම්පප්පලාප කියන්නේ සත්පුරුෂයා යහපත් දේ කියනවා. ඊළඟට සත්පුරුෂයා හොඳ දේ කරන්නේ. සත්පුරුෂයා සත්තුන්ට හිංසා කරන්නේ නෑ. අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්නේ නෑ හොරකම් කරන්නේ නෑ. වැරදි කාම සේවනයේ දෙන්නේ නෑ. එතකොට මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න යන්නේ නෑ. සත්පුරුෂයන් මෙයින් වැළකී බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි සත්පුරුෂයා යහපත් සිටිවිලි සිතන්නේ නැත්නම් යහපත් වචන කතා කරන්නේ නැත්නම් යහපත් වැඩ කරන්නේ නැත්නම් සත්පුරුෂයාව සත්පුරුෂයෙක් හඳුනගන්නේ කොහොමද කියලා අහනවා. සත්පුරුෂයෙක්ව සත්පුරුෂයෙක් හඳුනගන්නවා මේ පුද්ගලයා සත්පුරුෂයෙක්. මේ පුද්ගලයා සත්පුරුෂ නොනේති කෙනෙක්. මේ පුද්ගලයා යහපත් කෙනෙක් කියලා හඳුනාගන්නේ යහපත් සිතුවිලි හිතන නිසාය. යහපත් වචන කතා කරන නිසා, යහපත් ක්‍රියා කරන නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි සත්පුරුෂයා මේ ජීවිතේදීම අවස්ථා තුනකදී මහ විශාල සතුටක් විඳ විඳ කියනවා ඉන්නේ. ඒ තමයි සත්පුරුෂ කෙනා පිරිසක් මැද්ද ගිහින් ඉන්නවා. සත්පුරුෂ කෙනා එක්ක පාරේ යනවා. එක්ක හන්දියක ඉන්නවා. එතකොට මේ යහපත් මිනිස්සු එකතු වෙලා කතා වෙනවා සත්පුරුෂයෝ ගැන. කතා වෙනවා මේ සතුම් මැරීමෙන් වැළකීලා ඉන්නේ සත්පුරුෂයෙක්මයි. සොරකමෙන් වැළකී සිටින්නේ සත්පුරුෂයෙක්මයි. වැරදිකාම සේවනයෙන් වැළකී සිටින්නේ සත්පුරුෂයෙක්මයි. බොරුවෙන් කේලමෙන් ආදියෙන් වැළකී ඉන්නේ සත්පුරුෂයෙක්මයි. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකීලා ඉන්නේ සත්පුරුෂයෙක්මයි. මේවා සත්පුරුෂයෙන්ගේ වැඩනෙව කියලා කල්පනා කරනවා. කතා කරනවා මිනිස්සු. මේම කතා කරනකොට මේ පිරිස අතර ඉන්නවා සත්පුරුෂයා ඉන්නවා. අරමුකුත් නොකරන. ඒතර මේ පිරිස සත්පුරුෂ ධර්මයේ කතා කරද්දී සත්පුරුෂය අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා කල්පනා කරනවා. හරි. හරි එහෙනම් ඒක. මාත් සත්තු මරන්නේ නැති කෙනෙක්. හොරකම් කරන්නේ නැති කෙනෙක්. වැරදි කාම සේවනයේ නොයදෙන කෙනෙක්. බොරු කියන්නේ කේලම් කියන ආදීන් වැලකී සිටින කෙනෙක්. මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි නොකරන කෙනෙක්. එහෙනම් මම මහතුල මේ සත්පුරුෂ ගති තියනවනේ. එහෙනම් මේ යම් සත්පුරුෂයෙකුගේ ලක්ෂණයක්ද ඒ ලක්ෂණ මාතුල තියෙනවනේ. මාතුල යම් ලක්ෂණයක්ද ඒ ලක්ෂණේ සත්පුරුෂයා තුල තියෙනවනේ කියලා හිතනකොට මට ලොකු සතුටක් ප්‍රීතියක් ඇති වෙනවා. මෙයා තනියම මේක විඳිනවා. සන්තෝෂෙ විඳිනවා මෙයා. තනියම මෙයා මේකෙන් සතුටක් ලබනවා. ඊට පස්සේ මෙයාට පේනවා සත්පුරුෂයාට දකින්න ලැබෙනවා රජවරු අපරාධකාරී හොරු අල්ලගෙන ගිහිල්ලා දඬුවම් දෙනවා. දඬුවම් දෙනකොට සත්පුරුෂයා කල්පනා කරනවා අපි මේ අපරාධ කරපු අයව අල්ලගෙන ගිහිල්ලා මේ දඬුවම් දෙනවා මේ. කසින් තල්නවා මෙහෙම කරනවා අත්පය කපනවා කන්නාස කපනවා ඊළඟට මේ ඔලු කටු ගලවලා වැලි දානවා මේ ඊළඟට ඇඟ පුරාම ගල්පතුරු දාලා හූරනවා, හැම ගලවනවා මේ කරන අපරාධ අර දෙතිස් දඬුවම් ඔක්කොම දැන් මෙයාට පේනවා. පේනකොට මෙයා හිතනවා අපේ මම බේරිලා තියෙන බේරිල්ල. එයි මම මේවට හවුල මෙයාට බයක් ඇති වෙන්නේ නැහැ. මෙයාට තියෙන විශාල සන්තෝෂයක් ඇති වෙනවා. නේ මේකෙන් මම බේරිලානේ. මේ මේ භයානක ඉරණමෙන් මම බේරිලානේ. මම පුදුම විදියට මේ යහපත් ගුණධර්මයන් මට තියෙන්නේ. මම ඕවට අහුවෙලා නැහැ මගේ අතේ ඕවා ගෑවිලා නැහැ හරි සතුටක් යාට ඇති වෙලා යස් මහා ප්‍රීතියක් විඳිනවා. සන්තෝෂයක් විඳිනවා. ඊළඟට මේ සත්පුරුෂ කෙනා ඉන්න තනියම හුටි වාඩි වෙලා එක්ක ඇඳේ හාන්සි වෙලා ඉන්නවා. ඒක කොහේ හරි තනියම හාන්සි වෙලා ඉන්නවා. ඉන්නකොට මෙයාට හිතෙනවා මෙයාට හිතෙනවා මෙයා කරපු දේවල් මෙයා කරපු යහපත් වැඩ මෙයා සත්‍ය කතා කිරීම නිසා උදා කරපු යහපත මෙයා කේලම් කීමෙන් වැළකී හිටිය නිසා වෙච්ච යහපත ඊළඟට සමගි වෙච්ච අයව ආරක්ෂා කරපු හැටි සමගි අසමගි වෙච්ච අයව සමගි කරපු හැටි බිඳිච්ච පවුල් එකතු කරපු හැටි රණ්ඩු සරුවල් සංසිඳවපු හැටි මෙයාට මතක් වෙනවා. දැන් මෙයා කරන යහපත් දේවල් ඔක්කොම. ඊටසේ මෙයාට මතක් වුණා මේ සම්පූර්ණ මේ එයාට සිදුවෙන ඒ එයා කරපු දේවල් ටික. මතක් වෙනකොට මොකද වෙන්නේ? මෙයාට විශාල සන්තෝෂයක් ප්‍රීතියක් තමයි එයාට ඇති වෙන්නේ සතුටක් ප්‍රීතියක් ඇති වෙනවා. ඊළඟට කයින් යා කරපු එයා කයින් සත්තුන්ට උදව් කරපුවා මිනිසුන්ට උදව් කරපුවා ඊළඟට මේ මේ අනුන්ගේ දේවල් ආරක්ෂා කරලා දීපුවා. හොරකම් කරපු නැති ඒවා. ඊළඟට වැරදි කාමසේවණින් මිදිලා හිටපු හැටි. ඉතින් මෙයාට මතක් වෙනවා මෙයා. මතක් වෙන මෙයාට මොකද ඇති වෙන්නේ? සතුටක් ඇති වෙනවා. ඊළඟට මතක් වෙනවා මෙයාට මේ අනුන්ගේ දේවල්. සමහරට මෙයාට අනුන්ගේ දේවල් දෙනවා පරිස්සම් කරගන්න. මෙයා ඒවා ආයෙ පරිස්සම් කළා ආපහු දෙනවා. මෙයාට මතක් වෙනවා අනේ මම මේ හොරකම් කළේ නෑනේ. මට මේවා මට ගන්න ආස හිතුනේ නෑනේ. මට මේ අනුන් වෙනසේවා කියලා හිතුන්නේ නෑනේ. කියලා මෙයාට හරි සතුටක් ඇති වෙනවා. මෙයා කරපු හොඳ දේවල් කොහොම චිත්‍රපටයක් වගේ. මෙයා ඉස්සරහා මැවි මැවි පේනවා මෙයා තනිවෙච්ච වෙලාවට. ඒතර මෙයාට ලොකු සන්තෝෂයක්. උපදිනා මේක තියෙන මහණෙනි ඉර බැහැගෙන යද්දී පර්වතයක සෙවණැල්ල පොළොව වසා ගන්නවා. ඒතර පොළොව වැහිලා තියෙන්නේ අර පර්වතේ සෙවණැල්ලේ. ඒ වගේ තමයි කියනවා මෙයාගේ ජීවිතේ වසා ගන්නවා මෙයා කරපු යහපත් දේවල්. එතකොට මෙයාට හිතෙනවා අනේ මගේ ජීවිතේ කොච්චර වටිනවද? දැන් මෙයා තනියම හිතනවා. හිතනවා අකතං වත මේ පාපං. අනේ මගේ අතින් පව් නම් කිරුනේ නැහැ. අකතං වත මේ ලුද්දං. අනේ මගේ අතින් දරුණු දේවල් කෙරුනේ නැහැ. අකතන්වත් මේ කිබ්බිස මගේ අතින් නපුරු දේවල් කේරුණි මම මේ යන්තම් පව් බේරුණා බේරුණා හිතනවා මම යහපත් දේවල්මයි කළේ මම පින් ඇතිරැස් පින් රැස් වෙන දේවල්මයි කළේ ඒ නිසා මට නම් බය කරන දෙයක් නෑ මම බය බය වෙන දෙයක් මට නෑ පින්දහම් කරපු අය මරණින් මත් යන්නේ කොහෙද ආන් එහි තමයි මාත් යන්නේ කියලා දැන් එයා හිතනවා. හිතනකොට මොකද වෙන්නේ? මෙයාට ලොකු සතුටක් ප්‍රීතියක් ඇති වෙලා මෙයා තනියමත් මේ ප්‍රීතිය තමයි විඳින්නේ. ඉතින් දේශනා කරන මහණනි මේ සත්පුරුෂ තැනැත්තා කයින් සුචරිතය යෙදিলা වචනෙන් සුචරිතය යෙදিলা මනසින් සුචරිතය යෙදিলা කාය බිදී මරණින් මතු දෙවියන් අතර ගිහිල්ලා උපදිනවා මහණෙනි කවුරු හරි කියනනම් ඒකාන්තයෙන්ම සැප විඳින ඒකාන්තයෙන්ම යහපත විඳින ප්‍රියමනාප විඳින දේ විඳින තැනක් තියෙනවායි කියලා එයා කිව යුත්තේ දෙවියන් අතර ඉපදීමයි කියනවා සුගතියයි කියනවා මහණෙනි මේ දෙවිය සුගතිය දෙවියන් අතර යම් සැපයක් විඳිනවද ඒ සැපේ මෙතෙක්ය කියලා මට උපමාවකින්වත් කියන්න බෑ කියනවා ඊට පස්සේ එක ස්වාමීන් වහන්සේ නමක් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ උපමා කියන්න පුළුවන්ද කියලා. උපමා කියන්න පුළුවන් කියලා. කියලා උපමාවක් කියනවා මහණෙනි ඔබ අහලා තියෙනවද සක්විති රජුරුව ගැන? අහලා තියෙනවා කියනවා. සක්විති රජුරවන්ට තියෙනවා කියනවා චක්‍ර සක්විති මාණික්ක හතක් ඒ වගේම සක්විති රජුරවන්ට තියෙනවා කියන 이르දි හතරක්. හතර සක්විති රජුරුව සමන්විතයි මාණික්ක රත්න හතකිනොත් 이르දි බල හතරකිනොත්. කියනවා මේ සක්විති රජුරුව දැන් සක්විති රජුරු වෙන්න දැන් පින් ඇතියෙක් කෙනෙක් ඉපදෙලා එනවා. දැන් එයා රජ කෙනෙක්. දැන් එයා ඔටුනු පලන් දෙපු රජ කෙනෙක්. තෙමේ රජුරෝ පොයේ දවසේ වතුර නාලා සාදුළු තලයට ඇවිල්ලා දැන් ඉතින් එයා සතුටින් ඉන්න වෙලාවේ එකපාරට අහසින් ඇවිල්ලා පහළ වෙනවා චක්‍රවර්ති රත්නයක් කරකැවෙන මණි මණිකක් ඇවිල්ලා පහළ වෙනවා මෙයා ඉස්සරහ පහළ වෙනවා මේක මේ තියෙනවා මේ දහසක් නැමියේටි දහසක් නැබෑටි සර්වාකාර පරිපූර්ණ චක්‍ර රත්නයක් පහළ වෙනවා පහළ වුණාම දැන් මෙයා පුදුම වෙනවා. කවුද මේ රජුරු? පුදුම වෙලා කල්පනා කරනවා මං අහලා තියෙනවා. මං අහලා තියෙනවා මේ වගේ චක්‍රවර්ති රත්න පහළ වෙන්නේ සක්විති රජකම් ලැබෙන්නේ නැහැ. දැන් බලන්න පින්වත්නි මේ කාලේ අහනවාද අපි මේ ළඟදී මේ රජ කෙනෙක් රජ කෙනෙකුට සක්විති මණිකක් පහළ වෙන්න ඕනේ කියලා මේ කාලේ කියනවද කවුරුවත්? මේ කාලේ පහළ වෙන්නේ නැහැ. ආන වෙනස දැක්කනේ. එහෙම වෙනවා නම් ඇයි මේ රජවරු අතර මේ කතාව යනවා. දැන් මේ කියලා මං අහලා තියෙනවා. ශක්ති මණිකක් පහළ වෙනවයි කියලා. එහෙමනම් මම සක්විති රජ කෙනෙක් වද්ද? දැන් මෙයාට හිතෙනවා. හිතුනම දැන් මෙයා දන්නවා දැන් දැන් ඒ කාලේ දැන් සක්විති මණිකක් පහළ වෙනකොට චක්‍රවර්ති රජ කෙනෙක් අනාගති පහළ වෙනවා කවුද දන්නේ නැහැ. එතකොට එයාට මණිකක් ලැබෙනවා. ඒ මණික ලැබුණාම යා මේන්න මේකයි ඒකට කරන්න ඕන වක්පිළිවෙත් කියලා මිනිස්සු දැන් දන්නවා ඒ කාලේ රජවරු දන්නවා. රජුරුව මොකද කරන්නේ දැන් හිතනවා හරි දැන් මණික පහළ වුණා. ඒ රජුරන්ට ඕනේ මේක ඇත්ත ස්වෑම. රජුරුව මොකද කරන්නේ රන් කෙන්ඩිය වම් අතින් අල්ලගෙන දකුණු අතින් අර චක්‍ර රත්නයට පැන් වඩනවා. මෙහෙම කරලා රන් කෙන්ඩිය අල්ලලා දකුණු අතින් මෙහෙම පැන් වඩනවා. වඩන්නේ කොහොමද? පවත්තති භවන් චක්‍ර රතනං. පින්වත් චක්‍ර රත්නේ කරකැවෙන්න. අභි විජිනාති භවන් චක්‍ර රතන පින්වත් චක්‍ර රත්නේ ලෝකේ ජය ගන්න කියලා කියනවා. කීයට මොකද වෙන්නේ මේ චක්‍ර රත්නේ කැරකි කැරකි යනවල නැගෙනහිර දිශාවට. යනකොට මොකද වෙන්නේ ඉක්මනට සක්විති රජුරෝ හනිකට චතුරංගනී සේනාව කැඳවාගෙන මියා දැන් ආශ්‍ය පිට නැගලා අරක ඉස්සරහ අරක තක්විසි කරකැවි කැවියන චක්‍රවර්ති මාණික්ක පිටිපස්සෙන් යනවා යනකොට මොකද ඉන්නේ පෙරදිග දිශාවේ ඉන්නවා කියව මෙයාට විරුද්ධ රජ කෙනෙක් මොකද රජුරවන්ට ආරංචි අන්න ශක්තිදි රජ පහළ වෙලා අන්න මැණික කැරිකැවික වෙනවා කියලා දැන් අරයන් නිකම්ම দমনය වෙනවා দমনය වෙලා එයා යනවා පිළිගන්න සේනාවත් එක්ක පිළි අරගෙන ගිහිල්ලා කියනවා මහරජතුමනි පැමිණෙනසේක්වා මහරජතුමනි පැමිණෙනසේක්වා මේ රාජ්‍ය ඔබේය අපට අනුශාසනා කරන්න කියනවා දැන් අර රජුරු නිකන් එක්කෙනෙක් නෙමෙයි පින්ඇතියෙක් කෙනානේ ඒ රජුරු ඔන්න අනුශාසනා කරනවා මෙන්න සක්විති වත් සක්විති රජුරු සක් කියනවා රජතුමාට කියනවා සේනාවට කැඳවලා රටවැසියන්ට කියනවා මේ කවුරුවත් සත්තු මරන්න මිනී මරන්න එපා. සොරකම් කරන්න එපා. කවුරුත් වැරදි කාම සේවනයේ දෙන්න එපා. කවුරුත් බොරු කියන්න එපා. කවුරුත් මත්පැන් පානය කරන්න එපා කියනවා. ඔන්න සක්විතිවත්. විතර මේවා ඇත්ත වශයෙන් එතකොට මේකේ තියෙන පැහැදිලිවම මිනිස්සු ධර්මයේ හැසිරෙන යුගයක තමයි. මේ වගේ අධාර්මික යුගවල මේ ධර්මයේ හැසිරෙන්නේ බොරුව වංචාව තනිකරම බොරුව වංචාව සොරකම් තමයි හැමතැනම තියෙන්නේ. ඒතර ඉහළ ඉඳලා පහළටම තියෙන බොරුව වංචාව සොරකම නම් ශක්තිති රජ කෙනෙක් අහල කරලා ඒයි ලෝක ධර්මයක් හැටියටයි මේ පහළ වෙන්නේ. ලෝක ස්වභාවයක් හැටියට. පහළ වෙන්නේ මේ යුගයේ. මේ යුගයේ වුණොත් මේ වගේ ආහාන වෙවි ගිහිල්ලා මොනවා වෙයිද දන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අර රජුරවන්ට කියනවා. ඊට පස්සේ ඒ පිරිස ඔක්කොම ඔන්න පංචශීලිය ආරක්ෂා කරන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අර චක්‍රවර්ති මාණික්කේ එහෙම කැරකි කැරකි රට හරහට යනවා. ගිහිල්ලා තෙනේ මොහොතට වැටෙනවා. වැටුණට පස්සේ මොහොතේ පාවේගෙන යනවා මුදායිනේ දකුණට. ගියාට පස්සේ මේ පිරිසත් පිටිපස්සෙන් යනවා දකුණට. ගියාට පස්සේ දකුණු ප්‍රදේශයේ රජුරෝ පැහැදිලි අඬ ගහලා ආයෙ කතා කරනවා. මේ වගේ මොකද වෙන්නේ? සම්පූර්ණම හතර දිශාවෙම සම්පූර්ණම මේ මුහුදු සීමා කරගත් මුළු පෘථුවියේම අධිපති බවට පත් වෙනවා සක්විති රජුරු. ඊට පස්සේ තියෙනවා සක්විති රජුරවන්ට මහණෙනි සක්විති රජුරවන්ට පහළ වෙනවා ඒ පළවෙනි චක්‍ර රත්නය. ඒතර එකයි. දෙවෙනි රත්නය තමයි සක්විති රජුරවන්ට ලැබෙනවා අහසින් යන 이르දිමත් අලියෙක්. ආරංචි වෙනවා මේ අහසින් යන 이르දිමත් සුදු පාට හස්ති රාජයෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ රජුරුව මේ ඇතාව බලන්න එනවා. එහෙලා ඇතාව බලලා දේශයට අරගෙන ගිහිල්ලා කල්පනා කරන ඇතා දිහා බලාගෙන බද්දක මත බෝහත්‍යාන ශා මේ ඇත හරියගේදී. සචේ දමතන් උපයති මේ ඇතාව හීලෑ කරලා ගන්න නැත්නම් අගේ කියලා. එතකොට කියනවා මේ බොහෝ කාලයක් මුළුල්ලේ හොද්දටම හීලෑ වෙච්ච විදිය ඇතාද ස්වභාවයෙන්ම හොද්දටම හීලෑ වෙලා ඊරෝස් රජුරන් හිතනවා මේ ඇතා කොච්චර දුරට ශක්ති සම්පන්නද බලවත්ද කියලා හොයන්න. හිතලා රජුරුව මේ ඇතාගේ පිටේ නගින උදේවරුවේ. නැගලා උදේවරුවේ මුළු පෘථිවියම හරහාට ගිහිල්ලා එනවා ආයමත් උදේ ආහාර ගන්න. මේ ඇතා පිට නැගලා මේ විදිය ඇතෙක් ලැබෙනවා ඊළඟට ඒ ඇතාගේ නම උපෝසත කියන මේ වර්ගයේ ඇතෙක් ඊට පස්සේ රජුරන්ට ආරංචි වෙනවා වලාහක කියන වර්ගයේ අශ්වයෙක් පහළ වෙලා ඉන්නවා කියලා සුදු පාට අශ්වයෙක් මේ සත්වයා සම්පූර්ණ සුදු පාටයි ඇඟ කාකසීසෝ ඔළුව කළු ඇඟ සම්පූර්ණයෙන්ම සුදුයි දිග ලොම් තියෙනවා. වැක්කිරෙනවා. එතකොට දිග කෙස් වැක්කිරෙනවා මේ සතාගේ අර පිට දිගියට. මේ සතා මේ අශ්වයා බලලා කල්පනා කරනවා මේකත් මට හීලෑ කරගන්න නැත්නම් හරි අපූර්ව අශ්වයෙක් කියලා. මේ ඇතා ස්වභාවයෙන්ම හොඳටම හීලෑ අශ්වයෙක්. රජ්ජුරුව මේ අශ්වයාගේ පිටේ නැගලා සම්පූර්ණයෙන්ම පොළොව වටේ කැරකිලා එනවා. උදේවරුවේ. ඊට පස්සේ මේ රජුරන්ට පහළ වෙනවා දැන් තුනයි. හතරවෙනි එක පහළ වෙනවා. ඒ තමයි මණිකක්. ලකු මණිකක් පහළ වෙනවා. මේ මණික යොදුනක් යොදුනක් එළිය කරනවා. හැතැම් හතක් දුරට හාත්පස ආලෝකයේ පැතිරෙනවා. ඉතින් රජුරු දවසක් මොකද කරන්නේ? සේනා මේක ටෙස්ට් කරලා බලන්න මේක කොහොමද කියලා මණික මේ කොඩියක් මුදුනේ මේ මණික මේ රඳවනවා. ඔසවාගෙන යන කණු තියෙන ඉස්සර කොඩි කියන්නේ විශාල කණුවල හරසත කොඩියකට ගහනවා. කණු ඔසවගෙන යනවා. එතන මේ කණුව කණුව උඩ මේ මණික ගැට ගහලා රජුගේ සේනාවත් එක්ක යනවා. මිනිස්සු හිතනවා එළි වෙලා කියලා. හිතලා මිනිස්සු මොකද කරන්නේ? වැඩට යනවා. අර ඒ වගේ මණිකක් පහළ වෙනවා. ඊට පස්සේ තියෙනවා සක්විති රජුරවන්ට දැන් මාණික කීයක් තියෙනවද? හතරයි. ඊළඟට පහළ වෙන පස්වෙනි මාණිකේ තමයි ලෝකේ ඉන්න ලස්සනම කාන්තාව. ස්ත්‍රී මාණික. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා නාති දීඝා උසත් නැහැ. වැඩි උසත් නැහැ. නාති රස්සා හොඳටම මිටිත් නැහැ. නාති කිසා හොඳටම කෙට්ටුත් නැහැ. නාති තුලා හොඳටම ස්තුලත් නෑ. නාති කාලී. හොඳටම කළුත් නෑ. එතකොට නාචෝ දාතා හොඳටම සුදුත් නෑ. මිනිස් වර්ණය ඉක්මවා ගිහිල්ලත් නෑ. දිවි වර්ණයකට ඇවිල්ලත් නෑ. ආන්ගේ කියන මේ මේ ස්ත්‍රී රත්නේ මහණෙනි ඒ ස්ත්‍රී රත්නයේ රත්නයේ කාය ස්පර්ශය සියක් වරක් පොළොව පොළොනද හිඹුල් පුළුම් කපු පුළුම් වගේ කියනවා. මේ ස්ත්‍රී රත්නයේගේ ගාත්‍රා සීත කාලයේද රස්නේ රස්නේදී උෂ්ණයි රස්නේ කියනවා සීතලයි කියනවා එතකොට මේ ස්ත්‍රී රත්නයේ ශරීරයෙන් සඳුන් සුවඳ හමනවා කතා කරනකොට කටින් මහනෙල් මල් සුවඳ හමනවා මහන්නේ මේ රජ්‍ය මේ මේ ස්ත්‍රිය රජතුමාගේ දේවිය බවට පත් වෙනවා මේ ස්ත්‍රිය පාන්දරින් නැගිටලා රජුරවන්ට උපස්ථාන කරනවා. රජුරු හොඳටම නිදාගත්තට පස්සේ තමයි මේ ස්ත්‍රිය නිදාගන්නේ. මහණෙනි මේ ස්ත්‍රිය සිහිනෙන්වත් මනසින් කවදාවත් වෙන පුරුෂයෙක් කරා මනසින්වත් යන්නේ නැහැ කියනවා. කයින් යෑම ගැන කවර කතාවද කියනවා. මහණෙනි මෙවැනි ස්ත්‍රී රත්නයක් රජුරවන්ට ලැබෙනවා. ඊර්වස් රජුරවන්ට ලැබෙනවා ගෘහපති රත්නයක්. ගෘහපති රත්නයක් කියන රජුරවන්ට රජුරවන්ට ලැබෙනවා ගිහි උපස්ථායකෙක් ලැබෙනවා එයාට උදව් කරන කෙනෙක්. ඒ එයාට තියෙනවා මේ කර්ම විපාකයෙන් ලැබිච්ච 이르දි බලය. මොකක්ද 이르දි බලය? මේ පොළවේ ජලයේ තියෙන වස්තුව කියන්න පුළුවන්. රජුරන්ට ඇවිල්ලා මෙයා කියනවා දේවයන් වහන්සේ බොහන්සේ මේ මේ දේශයේට වස්තු හොයන් මහන්සි ගන්න ඕනේ මම ඔක්කොම හොයලා දෙන්නම් කියලා. ඊට පස්සේ රජුරුව මේක ටෙස්ට් කරලා බලන්න කියලා දවසක් නැවක නැගලා මෙයත් එක්ක යනවා. නැවක නැගලා ගඟේ යනකොට රජුරු කියන මේ ගෘහපතිතුමාට කියනවා ගෘහපති මට දැන් රන් රිදී වල අවශ්‍යතාවයක් තියෙනවා. එහෙනම් ස්වාමීනි මේ මේ මේ නැව මේ ඉවුරට අයින් කරන්න කියලා. නෑ නෑ ඉවුරට අයින් කරන්න බෑ කියලා. මට දැන් ඕනේ කියලා. දැන් මෙයාව ටෙස්ට් කරලා බලනවා. දැන් ඕනේ කියනවා. එතකොට මෙයා මොකද කරන්නේ? මෙයා ටැක් වෙලා ඇස් පහකින් ඉඳලා බලලා මුහුද අර වතුරට අත දානවා. වතුර අත දාලා වතුර අස්සින් ගන්නවා කලයක්. ඒ කලේ තියෙනවා රන් රිදී පුරෝල. ඊරෝසේ අහනවා රජතුමනි මේ ඇද්ද පුතුමාට? ගෘහපති මේ හොඳටම ඇති කියනවා. ඊට පස්සේ මෙයාට හම්බ වෙනවා රජුලවන්ට ඒ 6 වෙනි එක. 7 වෙනි රත්නේ තමයි පුතෙක් ඉන්නවා. මේ පුත්‍ර රත්නේ පඬිතයි. ඥානවන්තයි, ව්‍යක්තයි, ප්‍රඥාවන්තයි. රජ්ජරුවන්ට ළඟට කවුද එවන්න ඕනේ? එයාව දන්නවා. එවන්න ඕනේ නැත්තේ කවුද? එයාවත් දන්නවා. එතකොට කවුද මේ කාටද සත්කාර සම්මාන දෙන්න ඕනේ? ඒකත් දන්නවා. කාටද සත්කාර සම්මාන දෙන්න ඕනේ නැත්තේ? ඒකත් දන්නවා. කවුද මේ ඒ ප්‍රදේශෙන් අයින් කරන්න ඕනේ? ඒකත් දන්නවා. කවුද ළඟට ගන්න ඕනේ? ඒකත් දන්නවා. තියා කියනවා මේ දේවයන් වහන්සේ ඔබ වහන්සේ මේ මහන්සි වෙන්න එපා මම ඔක්කොම පරිපාලන කටයුතු කරන්න කියලා. මෙන්න මේ මාණික්ක රත මාණික්ක රත්න හත සක්විති රජුවන්ට තියෙනවා. ඊට පස්සේ කියනවා මහණෙනි මේ රජුවන්ට තියෙනවා 이르දි හතරක්. ඒ තමයි මේ රජුවන්ට තියෙනවා අතිශයින්ම ලස්සන රූපයක්. අතිශයින්ම ලස්සන රූප උතුම් වර්ණ సౌందර්යයෙන් යුක්තයි සියලුම මිනිස්සු අභිභවා යනවා කියනවා. වෙන කාටවත් සමාන කරන්න පුළුවන් රූපයක් නැහැ. ආන්න ඒක කියනවා යාගේ පළවෙනි 이르දි බලය. ඊළඟට අනෙක් මිනිස්සු හැමෝටම වඩා මේ රජුරවන්ට තියෙනවා සක්විති රජුරවන්ට තියෙනවා දීර්ඝායුෂ. ඒක කියනවා දෙවෙනි 이르දි බලය. මට මේ සූත්‍රය කියවදි මතක් වුණා බුදුරජාන් වහන්සේ ඉතින් කොච්චර වාරයක් නම් සක්විති රජුලා ඉඳලා තියෙනවද මේක හරිය පැහැදිලි මේ කියන එකට මේ කායිමත් අහලා මහණෙනි මෙහෙම සිද්ධියක් මම අහලා තියෙනවා කියලා කියනවා නෙමෙයි මේ සම්පූර්ණ උන්වහන්සේගේ මතකෙන් කියන සිද්ධිය ඊරවසි කියන මහණෙනි රජ්ජිරුවන්ට තියෙන තුන්වෙනි ඊර්තිය තමයි ලෙඩ දුක් අඩුයි හොඳ නිරෝග කෙනෙක් ඕනම දෙයක් ආහාරයක් අනුභව කරන්න පුළුවන්. බඩේ අමාරු, ඔළුවේ අමාරු, කොන්දේ අමාරු මුකුත් නැහැ කියන. ඊට පස්සේ හතරෙනි ඍදිය තමයි මේ රජ්ජුරුවන්ව සියලු දෙනාට ප්‍රියමනාපයි. සියලු දෙනාටම ප්‍රියමනාපයි. ඒ හරියට කොහොමද කියන මහණෙනි මේ රජ්ජුරුවන්ව බ්‍රාහ්මණී ගෘහපතිතුන්ට ප්‍රියමනාප හරියට පුතාව තාත්තලාට නෑ දරුවන්ට පියාව ප්‍රියමනාපයි වගේ. ඒ වගේම තමයි රජ්ජුරුවන්ටත් සියලුම රටවැසියන්ව ප්‍රියමනාපයි. දෙමව්පියන්ට දරුවන්ව ප්‍රියමනාපයි වගේ. ඊට පස්සේ දවසක් මේ රජ්ජුරුව මේ උයන් භූමියට, උද්‍යාන භූමියට ආස්ස කරත් යනවා. යනකොට මිනිස්සු පෙළ ගැහිලා ඉඳලා රජතුමාට රජතුමාට කියනවා අතරමානෝ දේවයායි අනේ දේවයන් වහන්සේ හිමින් වඩින්න යථාතම් මයන් චිරතරම් එතකොට අපිට ඔබ වහන්සේව ටිකක් වෙලා බලා ගන්න පුළුවන්. මේ රජුරවන්ට මේ මිනිස්සු කියන ඔබ වහන්සේ අපිට ටිකක් වෙලා බලා ගන්න පුළුවන් හිමින් වඩින්න. එතකොට රජුරෝ කියනවා අර සේවකයාට අර රිදුරාට කියනවා මේ මේ අනිත් අයට පේන්න හිමින් යන්න කියලා. කියන මහණෙනි මෙන්න මේ 이르දි හතරෙන් යුක්තයි. ඊට පස්සේ අහනවා මේ මහණෙනි මේ මාණික්‍ය රත්න හතරෙනුත් යුක්ත වෙලා මේ 이르දි හතරෙන් චිත්ත වෙලා ඉන්න රජ්ජුරුව මේ හේතුවෙන් සැපයක් විඳිනවාද නැද්ද කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එක මාණික්කයක් තිබ්බනම් ඇති කියනවා. ඒ සැපයට ගහන්න ආයි සැපයක් නම් නැහැ කියනවා. ඒ නිසා ස්වාමීනි මාණික්ක හතක් හම්බ වෙලා සැප විඳීම ගැන කවර කතාවද කියනවා. මේ 이르දි හතරකුයි මාණික්ක හතකුයි හම්බ වෙලා බුදුරජාණන් වහන්සේ ගන්නවා ගල් කැටයක් අතට ගල් ගලක් අතට අරගෙන මේ ඒක අතේ මිටි මොලෝගෙන භික්ෂුන්ගෙන් අහනවා මහණෙනි මේ ගල් කැටයේද විශාල මේ ගල් කැටයේ වගේ කොච්චර ප්‍රමාණයක් හිමාල පර්වතේ විශාලද කියලා අනේ ස්වාමීනි මේ ගල් කැටයේත් එක්ක හිමාල පර්වතයේ කොහෙත්ම සසදන්න නම් බෑ කොහෙත්ම කිට්ටු කරන්න බෑ කියන ඒ වගේ තමයි මහණෙනි මේ චක්‍රවර්ති රත්න හතෙන් යුක්ත 이르දි වලින් සතරාකාර 이르දියෙන් යුක්ත චක්විති රජුගේ යම් සැපයක් ඇද්ද දිව්‍ය සැපයත් එක්ක සංසන්දනය කරද්දී මේ සැපයේ අහලකටවත් වටින්නේ නැති එකක් කියනවා. දිව්‍ය සැපත් එක්ක සංසන්දනය කරද්දී ඒ නිසා අන්නෙවෙනි දිව්‍ය සැපයක් කියන සත්පුරුෂයාගේ මරණින් මත්ගින් උපදින්න. ඉතින් දේශනා කරන මහන්නේ සත්පුරුෂයා ඊට පස්සේ බොහෝ කාලයක් දෙවියන් අතර ඉපදිලා ඉඳලා මනුස්ස ලෝකෙට එනවා. ආපගමන් ගිහින් මනුස්ස ලෝකෙට ඇවිල්ලා උපදින්නේ හොඳ වැදගත් පවුලක. මහාසාර කුලයක. ඉපදිලා මහා ධන සම්පත් ඇති, මහා භෝග සම්පත් ඇති ධන දානි තැනක උපදිනවා. ඒ වගේම මේ සත්පුරුෂයාට ලැබෙනවා ලස්සන රූපයක්. ඊටා ලස්සන රූපයකින් යුක්ත වෙනවා. මේ සත්පුරුෂයාට මේ පුද්ගලයාට ප්‍රණීත වූ ආහාර පාන වස්ත්‍ර යාන වාහන මල් සුවඳ විලවුන් ආදී ලැබෙනවා. මෙයා මේවා පාවිච්චි කර කර මොකද කරන්නේ? කයින් සුචරිතය දෙනවා. දැන් එයාට ලැබෙන සැප සම්පත් වලින් යා මොකද කරන්නේ? පින්දාම් කරනවා. යහපත් දේවල් වචනෙන් කතා කරන මේ යා දැන් යහපත් කෙනෙක්. වචනෙන් යහපත් සිටිවිලි සිතනවා. මෙයා මොකද කරන්නේ? මේකේ තියෙනවා. ඒක හරියට කොහොමද මහණෙනි? කෙනෙක් සූදුවට යනවා. ගිහින් පළවෙනි සූදුවෙන්ම විශාල ජයග්‍රහණයක් ලබනවා. කියන මහණෙනි මේ ජයග්‍රහණය ලොකු ජයග්‍රහණයක් නෙවෙයි. දැන් අපි ගත්තොත් මේක හරියට සූදුව කියලා කියන්නේ ඔන්න අපි ගත්ත කෙනෙක් සිව්ප් එකක් ගන්නවා. ගත්ත ගමන් එකපාර කියන්නේ මෙයාට මෙච්චර ලක්ෂ ගාණක් මෙයා දීන්න. ඒතර මිනිස්සු කියනවා මෙයාට නම් හොඳ හොඳ ජයග්‍රහණයක් ලැබලා යා කියලා නේ. ඒතර මෙතන කියනවා නෑ ඒක ලොකු ජයග්‍රහණයක් නෙවෙයි. මේ සත්පුරුෂයා කයින් සුචරිතයේ යෙදිලා වචනෙන් සුචරිතයේ යෙදිලා මනසින් සුචරිතයේ යෙදිලා කය බිදී මරණය මැත්තේ දෙවියන් අතර උපදිනවාද ඒක තමයි කියනවා හැබෑම ජයග්‍රහණය අයම් බික්කවේ කේවල පරිපූර්ණා පඬිත භූමී මහන්නේ මේ දෙවියන් අතර උපදිලා දිව්‍ය ලෝකේ කියලා කියන්නේ මුළු මොණින්ම පිරිපුන් සත්පුරුෂයන්ගේ භූමිය කියනවා දෙවියන් අතර ඉපදීම මිනිසුන් අතර ඉපදීම එතකොට දැන් <clears throat> දෙවියන් අතර ඉපදීම මිනිසුන් අතර ඉපදීම මොන භූමියද දැන් අපි සත්පුරුෂ භූමියේ ඉන්නේ එතකොට සත්පුරුෂ භූමියේ උපන්න අපි මුළුමනින්ම පිරිපුන් සත්පුරුෂ භූමිය. ආයි ਬਾගෙට එකක් නෙවෙයි. මුළුමනින්ම පිරිපුන් සත්පුරුෂ භූමියක ඉපදිච්ච අපි. මේ බුදු කෙනෙකුගේ ධර්මයේ ලැබුණාට පස්සේ අපි කොයිතරම් නොණි කල්පනා එක තැනක මට මතකයි බුද්ධ දේශනා තිබුණා මහණෙනි ඔබලා හරි වාසනාවන්තයි. මහණෙනි මම දැකලා තියෙනවා මේ අපාය අසකනනාසී දිවකයි මනස කියන ආයතන හයටම ලැබෙන්නේ දුක්ඛිත අරමුණ. ඒකෙන් ඔබ නිදහස් කියනවා. මහණෙනි මන් දැකලා තියෙනවා දිවි ලෝක අසකනනාසී දිවකයි මනසට එන්නේ පින්වන්ත සප අරමුණ. ඒකනොත් ඔබ ගැලවිලා ඉන්නේ. එද එතන මුලා වෙන්න තියෙන අවස්ථාව වැඩිනේ. දැන් බලන්න මේ සත්පුරුෂ ජීවිතේ මේ මනුස්ස ලෝකේ අපිට දුකක් ලැබෙනවා සැපත් ලැබෙනවා. ඒකට අපිට නුවණින් හිතන්න අවස්ථාවක් තියෙනවා. නුවණින් කල්පනා කරන්න අවස්ථාවක් තියෙනවා. ජීවිතය ගැන තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා. ජීවිතය අවබෝධ කරගන්න අවස්ථාවක් තියෙනවා. ධර්මයේ හැසිරෙන්නට අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ අවස්ථාව තමයි අපිට මේ ලැබිලා තියෙන දේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ බාල පඬිත සූත්‍රයේ බාලයා ගැනත් පෙන්නවා පඬිතියා ගැනත් පෙන්නවා අසත්පුරුෂයා ගැනත් පෙන්නවා සත්පුරුෂයා ගැනත් පෙන්නවා අසත්පුරුෂ ලක්ෂණත් පෙන්නවා සත්පුරුෂ ලක්ෂණත් පෙන්නවා අසත්පුරුෂ විපාකත් පෙන්නවා සත්පුරුෂ විපාකත් පෙන්නවා ඉතින් මේ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කළ මට මතකයි යම් කිසි කෙනෙක් දුකට බය නැහැ දුකට අකමැති නම් ඒකේ තියෙන සචේ බහායති දුක්කස්ස සචේ වේ දුක්ඛ මප්පිය යම් කෙනෙක් බය නම් දුකට දුක අප්‍රිය නම් අප්‍රිය නම් එයාට ඒ අමනාප නම් දුකත් එක්ක මාකත්ථ පාපකම් කම්මං පව් කරන්න නම් එපා ආවීවා යදිවා රහෝ එලිපිට කරන්නත් එපා හැංගිලා කරන්නත් එපා දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මෙවැනි වූ දෙයක් අපට දේශනා කළා ප්‍රකට කරන්නේ මේ උන්වහන්සේ මේ කටින් හදපු එකක්ද නැත්නම් ලෝක ස්වභාවයක්ද මේ පෙන්වා දෙන්නේ මේ ලෝකයේ තිබෙන ස්වභාවයක් මේ ලෝකයේ තියෙන ස්වභාවයක සබා දහම නෙමෙයි අපි සබා දහම කියලා කියන්නේ මේ ගස්වැල් වලට වැස්සට ගංගා ගලාගෙන යනවා වතුර ගලාගෙන යනවා ඉර පායනවා බහිනවා හඳ නගිනවා බහිනවා මෙවරින් අප සබාදාම කියන්නේ මේ ස්වභාවය කියන්නේ ඒක නෙමෙයි මේක ධර්මතාවය. මොකද්ද ධර්මතාවේ පින් කළොත් සැප ලැබෙනවා. පව් කළොත් දුක ලැබෙනවා. අසත්පුරුෂයෙක් වුණොත් අසත්පුරුෂ විපාක තියෙනවා. සත්පුරුෂයෙක් වුණොත් සත්පුරුෂ විපාක තියෙනවා. දැන් මේකෙදී අපිට තියෙන වැදගත්ම කාරණේ තමයි අපට සත්පුරුෂයෙක් වෙලා නිකන් සත්පුරුෂයෙන් නෙමෙයි අපට පුළුවන් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වූ සත්පුරුෂයෙක් වෙන්න. දැන් අපි ගත්තොත් ලෝකේ ඕන තැනක ඉන්න පුළුවන් බටහිර රටක ඉන්න පුළුවන් වෙන රටක ඉන්න පුළුවන් සාමාන්‍යයෙන් යහපත් ගතිගුණ තියෙන. ඉන්දියාවේ තියෙන යහපත් ගතිගුණ තියෙන අය ඉන්නවා. නමුත් බොහෝ දෙනෙකුට බෑ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වුණොත් එයා එයා ජීවිතය ගැන අවබෝධයක් තියෙනවා මම මම ඉපදිලා ඉන්නේ මෙහෙම ජීවිතයක්. මේ ජීවිතේ බැරි වෙලාවත් වැටලා හතර පාට වැටුනොත් එහෙම ආයි කොනප්පුටක් බේර ගන්න බෑ. කොහේ යයිද දන්නේ මොනවා වෙයිද දන්නේ ඊළඟට දැන් තමන්ගේම හිතේ දැන් 100න් ඉන්නවනේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. එතකොට 100න් ඉන්න එකට අය ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයට පේනවනේ අකුසල. ඒතර අකුසල් පේනවා අකුසල් වලට හිත ඇදිලා යන හැටි පේනවා කුසල් පේනවා කුසල් වලට කුසල් ඇති කර ගන්න තියෙන අමාරුව පේනවා මේ දෙකම පේනවානේ දැන් ලේසියෙන් හිත අකුසලයට ඇදිලා යනවා බොරුද ඇත්තද කුසලයේ අපිට ඇති කරගන්නත් ඕනේ නමුත් ඇති කරගන්න කොච්චර මහන්සි ගන්නත් ඕනේද ඒ වගේම තමයි අකුසලයට ලේසියෙන් ඇදිලා යන බව හැබැයි ඒ අකුසල ප්‍රහාණය කරන්න කොච්චර අමාරුද මෙහෙම බලද්දි නෝන ඇතුව වීරිය ඇතුව ජීවිතය ගැන තීරුම් අරන් කල්පනා කළා අපට අවබෝධයක් හිතුව මේ කරගන්න ලැබෙනවා නම් ඒක අපිට ලැබෙන දුර්ලභ අවස්ථාවක්. හැබැයි මේකෙන් ඔබට ඒක පාඩමක් ඉගෙන ගන්න තියෙනවා. මොකද්ද? මේක එක එක්කිනාට කියලා අනේ මම නම් මේ දැන් කෘතුවත් ආර්ය ශ්‍රාවකෙක් මම නම් දැන් මෙහෙම කියලා කියලා පළක් නෑ මොකද හේතුව සත්පුරුෂයෙක් ඉන්නවා සමාජයේ අසත්පුරුෂයෙක් ඉන්නවා ඒ නිසා මෙතන වැදගත් වෙන්නේ අනුන්ට කියෝ කියෝ සිටීම නෙමෙයි තමන්ගේ ජීවිතය තුළ තමන් මේවා සත්පුරුෂ ගුණධර්ම ඇති කරගන්න මහන්සි අරගෙන සත්පුරුෂෙක් වීම. ඒ වගේම තමන් තුළ තියෙනවා නම් අසත්පුරුෂ ගති ඒවයි වහවහ ප්‍රහාණය කිරීම. වීරිය අරගෙන වහවහ ප්‍රහාණය කිරීම. ඊළඟට තමන්ට තේරෙනවා නම් තමන්ට සත්පුරුෂ ගති ගුණ මදි කියලා වීරිය අරගෙන වහවහ උපදවාගෙන පවත්වා ගැනීම. මෙන්න මේ වගේ ආකාරයකට අපි වීරිය ඇතුව දැන් දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවලින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අකුසල් වල ආදීනව පෙන්නලා නුවණ හොඳට පාවිච්චි කරලා අකුසල් හඳුනාගෙන අකුසල් ප්‍රහාණය කිරීමට අපිට වීර්යය ඇති කරගන්නයි. ඊළඟට මේක පෙන්නන්නේ මොකද? කුසල් හොඳට හඳුනාගෙන හොඳට නුවණ පාවිච්චි කරලා හිට කුසල් වැඩි දියුණු කරගන්නයි කුසල් උපදව ගන්නයි මේ දේශනා තියෙන්නේ. ඉතින් මේ වහන එක්කෙනා ඒක අහලා ඒ අර්ථය අල්ලගත්තා නම් ධර්මය ඇල්ලුවා. එයා නෑ අපායි කොච්චර දිග පල්ල කොච්චරද අපාය මිනිසුන්ගේ ඇඳුම් මොනවද දන්නේ. ඔයා හිත හිතේ තියෙන්නේ එයා ධර්මය ඇල්ලුවේ නෑ ව්‍යංජනය ඇල්ලුවා. ධර්මය ඇල්ලුවා කියන්නේ ඒක නෙමෙයි. Taman tamanට ගලපලා බලන එක අන්න එහෙම නෝනින් බලලා අපිට මේ උතුම් බුද්ධ දේශනාව ආශ්‍රයෙන් අපිට කුසල් නූපන් අකුසල් නැද්ද ඒ නූපදවා ගැනීමට උපන් අකුසල් නැද්ද ඒ වහවහ ප්‍රහාණය කිරීමට නූපන් කුසල් නැද්ද ඒ කුසල් උපදවා ගැනීමට උපන් කුසල් නැද්ද ඒ කුසල් වැඩි දියුණු කර ගැනීමටත් අපට වාසනාව, වීරිය, ශ්‍රද්ධාව, ගුණධර්ම දියුණු කරගන්න වාසනාව ලැබීවා. සාදු සාදු සාදු